ඒ මොකද මේ සූත්‍රයට පදනම ස්පර්ශ කරනකොට සර්වචන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් නැත්නම් එතන රැස්වලා හිටපු සිවණක් පිරිසගෙන් ප්‍රශ්නයක් අහනවා මහණෙනි මේ අඤ්ඤතිත්‍ය ශ්‍රාවකයෙක් ඇවිල්ලා ඔබලාගෙන් ඇහුවොත් මේ කෙලෙස් ಜಾති තුනක් තියෙනවා. මේ කෙලෙස් ಜಾති තුන මේ රාග දෝෂ මොහ වශයෙන් නම් කරනවා. මේ කෙලෙස් ಜಾති තුනේ කෝ විශේෂෝ කෝ අදිප්පේතෝ කෝ නානාකරණන්දි කියලා. ඒක එක කෙලෙස් වල සුවිශේෂී ලක්ෂණ මොනවද? ඒකේ කෙලෙසක් කුමන අදහසක් ඇති එකක්ද නැත්නම් ඒකෙන් අපිට ඇති සීදු කරලා දෙන දේ කෘත්‍ය මොකද්ද? කොහොමද ඒවා එකින් එකින් වෙන් වෙන්නේ කියලා අඤ්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් ඇහුවොත් ඔබලා කොහොමද උත්තර දෙන්නේ? මේක තමයි සර්වචන් වහන්සේ පිටිසෙන් අහන ප්‍රශ්නේ. නැත්තම් මේ සූත්‍රේ කතාපාබතය ආරම්භේ. අන්න ඒ නම අරගෙන මේකට අඤ්ඤ තිත්‍ය සූත්‍ර කියලා තමයි බුරුම පොත නම තියලා තියෙන්නේ. ඉතින් අපි මේ වැඩමුළුවට ගත්ත මේ සූත්‍රයට අපි නම තියාගනිමු. පහසු සඳහා සම්මත කරගන්නෙමු බුදුම නම අඤ්ඤතිත්‍ය සූත්‍රය කියලා. ඉතින් සරුවචනාංශයේ මේ විදිහට රාග ద్వේෂ මොහ තීනටත් අඳුනලා දීලා ඒක අන්‍ය තීර්ථිකයෝ දන්නව ඔබලත් දන්නව මමත් දන්නව මේ විදිහට මේ කෙලෙස් වශයෙන් පොදු හඳුනා ගන්නාලද මේ ශීර්ෂ තුනේ විශේෂය මොකද්ද රාගය ද්වේෂයට සහ මෝහයට අනන්‍ය නොවන සුවිශේෂී අත්‍යන්ත පෞද්ගලික ලක්ෂණය මොකද්ද? එතකොට රාගය හිතකට නැග්ගට පස්සේ රාග චෛතසිකය ඉස්මතු වුණාට පස්සේ ඒකයේ හිතට ඒ సంతාණයට මොකද්ද කරන කෘත්‍යය? මොන මොන විදියට මේ රාගය වෙස්පර්ලෙනවද? මොන මොන ආකාරවලට යා අතුයිටි විහිදි වැඩෙනවද? එහෙම නැත්නම් රාගයේ බෙදී යෑම වර්ගීකරණය එහෙම නැත්නම් දවසකට අපි හම් වෙන මොනක් විශ්මුණු කීයක් තියෙනවා මේ විදිහට රාගයත් මෝහයත් ද්වේෂයත් කියන මේ තුනම විස්තර කරන්නයි ਸਰවචනාසේ මේ වගේ ප්‍රශ්නයක් සංඝ පිරිසට දාන්නේ නැත්නම් සිවණක් පිරිසට ඉදිරිපත් කරන්නේ ඒ ඉදිරිපත් කරාට පස්සේ අපි ඊයේ කරපු මතක් කරගත්ත දේ කෙටියෙන් සාරාංශ කළොත් සංඝයා වහන්සේ සඳහන් කරනවා භගවන් මූල කාරණෝ බන්තේ ධම්මා භගවන් භගවන් නිට්ටිකා භගවන් පටිධරණ සාරවත්යන් වහන්සේ රත්න ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මුල් කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ ඔබ වහන්සේ පැත්තරයි ධර්මේ නතු වෙලා තියෙන්නේ ඔබ වහන්සේ ශරණ කරගෙනයි ධර්මයේ තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේට මේ අහන ලද ප්‍රශ්නයට උත්තරේ වැටහෙවා. අපි ධර්මචන් වහන්සේ කියන්නක් අසා දරාගන්නෙමු කියලා සංඝයා වහන්සේලා ඒක ගෞරව පූර්වකව සර්වචන් වහන්සේට මේ ප්‍රශ්නේ ආරා මේ ප්‍රශ්නෙටම ආරාධනාවක් කරනවා. එතකොට සර්වචන් වහන්සේ තං සාදුකං සුනාත මනසිකරෝත කියලා එහෙනම් මහණෙනි මනාවකට ආශාව හිතේ දරා ගනිව් නැවත නැවත සීකරව් කියලා ඔන්න මාතුකාවට ಉದ್ದೇಶයට ඉරසස ගන්න. ඒ විදිහට තමන්ට අදාළ තැනට පිරිසේ අවධානය යොමු කරගත්තට පස්සේ ਸਰවචනසේක දිගේම ඒ එල්ල කරගත්ත මාත්‍රකාව දිගේ ඉදිරියට නිर्देशපත් නිर्देश වශයෙන් උද්දේශ කරගත්ත අරමුණට නිर्देशපත් නිर्देश වශයෙන් විස්තර සපේනවා. ඒ ඉගැන්වීම් ක්‍රමය තාමත් ලෝකයට තේරෙන්නේ නැහැ. ලෝකයා ලෝකයා අද තියෙන ලෝක විශ්යන් එක බලනකොට ඒ කල්ැතු අධ්‍යාපන ප්‍රතිපාර්තමේන්තුවේ ඉන්න ලොක්කන්ට ඕනේ ටිකක් දා ගන්නවා ඒ සිලබස් එක කියලා. එහෙම නැත්නම් පාඨමාලාව කියලා එක කැමති නම් කපන්න නැත්නම් කපන්න. ගුරුවරට අවස්ථාවකුත් නැහැ, ශිෂ්‍යයට අවස්ථාවකුත් නැහැ මේ අපි මේ කතා කරන දේ අදාළද නැද්ද කියලා බලන්න. නමුත් සර්වචනාසු ගෙන්නිල්ල හැම වෙලාවෙම ප්‍රායෝගික දෙයක්. හැම වෙලාවෙම ඒ උගන්නන ඉගෙන ගන්න දෙපාර්ශවයට ප්‍රත්‍යක්ෂ දෙයක් ප්‍රයෝජනවත් දෙයක් අන්න ඒ දේ නැති වුණාට පස්සේ ඉගන්න ඉගෙනුවාට පස්සේ අන්ගෙන එක තමයි එන්නේ කොයිදෝ කවුදෝ තීන්දුව කරපු දෙයක් උගන්නලා ඒක කටපාඩම් කරලා ඒක වමාරුක එක්කන පොහස මේ දක්ෂයෙක් කියලා කියනවා හැබැයි කිසිම ජීවිතයට අදාළ දේවල් නෙවෙයි උගන ගන්න. ඒ යන බලනකොට සර්වචන් ආංශයේ මේ කරන ක්‍රමය ඒ පරිපසුබීමට ඒ පුද්ගලයාට ඒ වෙලාවට කෙලිම අදාළයි. ඒ අදාළ දේත් පුද්ගලයාගේ විශේෂත්වයක් ලබනකම් එයාගේ මූලික අවධානයට යොමු කරලා ඒ අවධානය යොමු කරගත්ත දේ ඩිංගිත්තක් විස්තර කරලා දෙනවා. විස්තර කරලා මොහොන දිහා බලනවා කොහොමද මාත්‍රකාවේද කට්ටිය ඉන්නේ ඒ කියන දේ අල්ලගත්තද කියලා. අල්ලගත්තට පස්සේ ඒ අල්ලගත්ත එක මත තව සුවිශේෂී දැනුම් ඒක විශේෂණය කරලා ඉදිරියට දියුණු කරන දියුණු කරන යනවා. එතකොට එදා ඒ සභාවට ආපු කෙනාටත් කලින් සර්වචනාංශය දන්න කෙනාටත් ඒ વિશે දන්න කෙනාටත් ඒ ඒ විස්තර කරගෙන යන ක්‍රමයේ ඒ අනුපූර්ව ක්‍රමේ නිසා තමයි කැමැති තැනකින් උකහාගෙන දියුණු පවණු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පිරිස ආධුනිකයෝ ඉන්නවා, ප්‍රවීණයෝ ඉන්නවා, මධ්‍යස්ථ කට්ටිය ඉන්නවා. කිසිම කෙනෙකුට මේ උගන්වීම් ක්‍රමය අනේ මේක මේ අහවලාට විතරයි අපිට නෑ කියලා කොක් කරන්න බෑ. සරුවචනසිකේ බ්‍රහ්මස්වරය ඕනම කෙනෙකුට තේරෙන්නේ මේ මටයි කියන්නේ කියලා. ඒ මොකද හේතුව මේ උගන්නන ඉගෙන ගන්න දේ අදාළ භාවයේ ප්‍රයෝජනේ සලකලා කරන ගතිය. ඒකේ තියෙන ප්‍රත්‍යක්ෂකරණේ. ඉතින් මේක නැති නිසායි අපේ මේ sannivedanaya අද සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙන්නේ. අපි මොකද්ද කියන්නේ? මොකද්ද මං අත්දැක්කේ? මොකක් ගැනද මම මේ කතා කරන්න හදන්නේ කියන එක මොනම පසුබිමක්වත් නැහැ අද කතාව අධ්‍යා බලන්න හිටියොත් ඉඳපු ගමන් තමන්ගේ පූචානම කියන්න ඕන දේ එහෙම නැත්නම් පුරාජීරෝ කියා පාන්න ඕන වෙච්චාම පසුබිම බලන්නෙත් නැහැ අහන කෙනා බලන්නෙත් නැහැ යා කැමැතිද දන්නෙත් නැහැ යට අර්ථයක් වෙනවද දන්නෙත් නැහැ කියලා දේ සත්‍ය දන්නෙත් නැහැ ඔහේ කියන ඉතින්සා ජනමාධ්‍ය දියුණා කිව්වට අද විතර පටලැවිල්ලක් මානව ඉතිහාසය කවදාකවත් වෙලා නැහැ කොච්චර ජනමාත්‍ය දිනුනොත් සංනිවේදනයක් වෙන්නේ නැහැ. නමුත් මෙතන සරුවචනංශය උද්දේශය දීලා උද්දේශය කියන්නේ මේ රාග ద్వේෂ මෝහ කියලා ප්‍රධාන කෙලෙස් මුළු තුනක් තියෙනවා. අපි ඔක්කොම කෙලෙස් බව දන්නවා. ඒත් එක එක කෙලෙසයක් සුවිශේෂී වෙන්නේ කොහොමද? ඒක විශේෂාර්ථය මොකද්ද? අදිප්පායෝ. ඒක ඇවිල්ලා කර දෙන කෘත්‍ය නැත්නම් ඒක වැටහෙන්නේ කොහොමද? ඒකේ අදහස මොකද්ද? කෝ නානා නානා කරනෝ එයා කොයි කොයි විදියට රාගේ බෙදලා හිත හැදිලා අතු බෙදි බෙදි යනවා. ඊට පස්සේ ද්වේෂය, ඊට පස්සේ මෝහය. මෙන්න මේ විදියට ගත්තට පස්සේ දැන් සරුවචනාංශයේ පිරිසගේ අවධානය මේ ප්‍රධාන කෙලෙස් තුනට මතු කරලා මතක් කරනවා මේ රාගය අප්පසාවජ්ජයි දන්දා විඤ්ඤා දද්දා විරාගි දන්ද විරාගි ඒක පොඩි වැරද්දක් හැබැයි ගලවන්න බෑ පොඩි වුණාට කරන වෙලාවේදී එච්චර මහා ලොකු අපරාධයක් එහෙම නැත්නම් මහා ලොකු රාජදඬුවමක් ලැබීටක් කියලා පේන්නේ පොඩි වැරද්දක් කවදා හරි එකෙන් අයින් වෙන්න කී දවසේ තමයි තේරෙන්නේ ඒක එළව එළව එළව එළව කොහොල්ල ගුලියක් වාගේ පිටිපස්සෙලෝ ඒක නිසා ඒ ගුණයෙන් ද්වේෂයත් එක්ක මෙයා වෙන් වෙනවා ද්වේෂය මහා සාවජ්‍ය කිප්ප විරාගී මහ විශාල වැරද්දක් සත්‍යක් මරණ හොරකම් කරනවා කාමීත්‍යාචාරය කරන කරන ගොඩක් රට කාමච්ඡන්දේ නිසා මේ වගේ භයානක යුද ඇති කරන්න පුළුවන් නැත්නම් සීදී විනාශා ගන්න පුළුවන් ඕනි තරම් අපරාධ මේ ද්වේෂය හරහා සිදු වෙන්න පුළුවන් එනමුත් එයා දැනගත්ත ගමන් මේ ඇවිල්ලා තියෙන මට ද්වේෂයක් කියලා එයාට එකෙන් අයින් වෙනවා කියන එක සරුවචන් වහන්සේගේ මේ හැටියට එතන භාවනා කරපු පුහුණු කරපු කෙනෙක්ගේ හැටියට බලනකොට ඒ අයින් වීම බොහොම ඉක්මනයි. ඒක අපි දන්නේ නැති අපි හිතන්නේ නැති කාරණාවක්. අද දවලුත් ඒ ප්‍රශ්න විමර්ශන වෙලාවෙත් මේ ප්‍රශ්නේ මතුවලා තිබුණා. ඊට පස්සේ මෝහය එහෙම නැත්නම් අවිද්‍යාව මහා තාවජ්‍ය දණ්ඩ විරාගී. විශාල අපරාධයක් නොදැනුවත්කම අයින් කරන්නත් හරි අමාරු. ඉතින් මෙන්න මෙවැනි රාග ద్వේෂ මෝහ කියන ප්‍රධාන කෙලෙස් මුළු තුනකට නැත්නම් මාර සේනා තුනකට පහර දීම සඳහා තනිව සටන් කරන යෝගාවචරයට සටන් උපක්‍රම සාධනකොට ඒ එක එක බලමුළු වල තියෙන ශක්ති ප්‍රමාණය ඒ වගේ තියෙන හැකියාවල් දන්නේ නැතුව ඔක්කොටම එක මල්ලෙන් ගහන්න ගියට හරියන්නේ නැහැ. ඔක්කොටම එක ආයුධෙන් ගහන්න හරියන්නේ නැහැ. ඒ නිසා ඇද ඇද ගහන්න ඕනේ එක එකා. ඇද ඇද ගහන්න මේ එක එක මොකද්ද කරන්නේ එක එක නාගේ විශේෂත්වය දැනගන්න ඕන. අධිපාය දැනගන්න ඕන. නානාකරණය දැනගන්න ඕන. ඉතින් අපි ඊයේ මේ ටික සාකච්ඡා කළා. ඊට පස්සේ අද සර්වචනාංශයේ පිරිසකින් දැන් අර දීපු උද්දේශ නිर्देश නිර්දේශ කර කර කියනවා ඉදාඋසෝ අනුප්පන්නං වා රාගෝ uppajjati uppannang va rago jekullaya බියෝ භවය සංවත්තති නූපන් රාගයක් උපදින්න හෝ ඉපදුන රාගයක් විපුල භාවයට යන්න හෝ එහෙම නැත්නම් බොහෝ භාවයට බහුල භාවයට යන්න හෝ මොකද්ද ආසන්න කාරණා එහෙම නැත්නම් මේ රාගය කියන එක සුපර් මාකට් එකේ ගන්න තියෙන එකක් නෙවෙයි එහෙම නිෂ්පාදනය කරපු නිෂ්පාදනයක් නෙවෙයි ඒක එතන එතන පහළ වෙන්නේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ නෑ නෑ රාගේ තියෙනවා අර අරමුණේ රාගේ තියෙනවා මේ පුද්ගලයා ළඟ ඒ පුද්ගලයාගේ තකින් තමයි මට මේ පැකට් එකක් හම්බ වෙනවා වගේ හම්බ වෙන්නේ කියලා. නමුත් සරුවචනාංශයට මේ ප්‍රශ්න ගන්නත් බෑ එහෙම උත්තර දෙන්නත් බෑ මොකද සරුවචනාංශය දන්නවා මේ රාගය කියලා නිෂ්පාදිත බඩුවක් නැහැ. රාගය එතන එතන පහළ වෙන්නේ. එහෙමනම් සරුවචනාංශය අහනවා කෝපනාසෝ හේතු කෝපච්චයෝ නූපන් රාගයක් ඇතිවීමට හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකක්ද? උපන් රාගයේ වඩාදි වර්ධනය වීමට හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකක්ද? ප්‍රත්‍ය කියලා කියනවා සාමාන්‍ය මූල හේතු මුල් වෙච්ච දෙයට හේතුව කියනවා ඒක අතරමඟදී උදව් උපකාර කරන දේවල් වලට හේතු කියන නිසා සර්වචනහසිකේ වචනවල හේතු ප්‍රත්‍ය කියලා අනුග්‍රහ දෙකක් දක්වනවා හේතුව ආරම්භක හේතුව ප්‍රත්‍ය වෙන්නේ ඒ ආරම්භ උච්ච දේ දියුණු වීමට උදව් කරන දේ. ඉතින් මේ විදිහට රාගය ඇතිවීමට සහ උපන් රාගය දියුණු පවණු වීමට ආසන්න කාරණා මොකද්ද? ඒකට ඉනිමම් බඳින්නේ කවුද? ඒකට සර්වඥ දෙන්නේ සුබ නිමිත්තත් තිස්ස වචනියන් මේ සුබ නිමිත්ත තමයි යමක් සුබසේ සුබයක්සේ ගැනීම තමයි රාගයක් නැති හිතට රාගයක් ඇති වෙන්න හේතුව ඇති වෙච්ච රාගය අතුයිති වීදී නානාකරණයට යන්න හේතුව අපි අම්යම් දේවල් මේ ජීවිතේ මේ සංසාරේ සුබ ලෙස ගන්න. අන්නේ සුබ ලෙස ගත්ත දේ මත අයෝනිසෝමනස්කාරය යදවීම තමයි ඒකේ පටිනිද්දේශී වශයෙන් සර්වසන්නදපන්සේ සඳහන් කරන තස්ස සුබ නිමිත්තස්ස අයෝනිසෝමනසිකරෝතෝ ඒ වරදෝලාගත්ත නිමිත්ත ගත්ත එහෙම නැත්නම් වරදෝලා අඳුනගත්ත නැත්නම් ඒ වෙලාවේ මනාප විදියට බාරගත්ත ඒ නිමිත්තේ අයෝනිසෝමනස්කාරයක් පිහිටනවා නුනුවණින් කල්පනා කරනවා මෝඩ තාලට කල්පනා කරනවා කල්පනා කරනකොට අනුප්පන්නං වරාගෝ uppajjati uppannang varāgo biyo bāya bāvāya vipulāya samvatati ඉපදුන රාගය හෝ බොහෝ වෙනවා දිනුන පවුන වෙනවා. නැත්නම් නූපන් රාගයක් ඇති වෙනවා. ඒක නිසා අපි ජීවිතයක නැත්නම් අපි මේ ගත කරන ජීවිතයේ මේ සුබ නිමිත්ත කියන එක සහ අයෝනිසුමනසිකාරය කියන දෙක අපි කොච්චරක් දුරට අපි මේ සාමාන්‍ය ලෞකික ව්‍යවහාර විෂයන්ගේ ලෝක දැනුමේ බෞද්ධ ලෞ බෞ බාහිර ලෞකික දැනුමේ කොච්චර තියනවද කියලා ගත්තොත් අපි මේ సౌందර්යය කියලා එහෙම නැත්නම් රසකාමය කියලා මේ සුබ නිමිත්ත තමයි පෝෂණය කරන්නේ. දිගින් දිගටම දිගින් දිගටම ඇහැට රූප රසය දිනු කිරීම සඳහා අපි චිත්‍රමවනවා රූප වාහිනී හදා ගන්නවා ඒ සාමාන්‍ය රූප වඳිවට තව රූප වාහනේ වෙන්න හදා ගන්නවා ඊට පස්සේ කනට ශබ්ද මන්දිවට සින්දු කියනවා ශබ්ද වාහිනී හදා ගන්නවා අපකරා নানা ආකාර සුබ ශබ්ද ගෙන්න ගන්න. ඊට පස්සේ ගඳ මෙහෙම අදිනම් කාශ්මීරයෙන් ගෙන්න ගන්න. ගඳ જાති සුවඳ જાති මේ තියෙන ගඳ සුවඳ මදිවට. එසේ රස මදිවට සිංහල කෑම නැත්තම් චීන කෑම, සයිවර් එහෙම නැත්තම් ඉතාලියන් කෑම මේ අර මේ ಜಾති කෑම ಜಾති දාලා අපි නානාත්කාර භෝජන සංග්‍රහ හදනවා. ඒ වගේම අපි ළඟ තියෙන ඇඳපුතු කොට්ට මෙට්ට යහන වාහන මදිවට ඊටදී සුඛෝපභෝගී වූ පස්සට විල්ලුද දෙන්නා වූ නානා ප්‍රකාර සුඛෝපභෝගී භාණ්ඩ ලබා ගැනීම සඳහා දිවා රාත්‍රී මහන්සි ඒ විතරකුත් නෙවෙයි පස්සට සුඛෝ සුඛෝපභෝගී විල්ලුද ලැබුණාට මදි අල්ලපු ගෙදෙට්ට වැඩිය හොඳ එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒකෙන් ඇති වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මේ හටන විශේෂයෙන්ම දන්න මේ පාහරයෝ එහෙම නැත්නම් කියන මේ ජාත්‍යන්තර සමිති හැම වෙළඳ දැන්වීමකින්ම තමන්ගේ මාන්නේ පොඩ්ඩක් වැඩි කරලා දීලා බලංග මේකද තියෙන්නේ ඒක නෙවෙයි දැන් තියෙන මේ මොස්තරේ මෙන්න මේක අපිට දෙන්න මේක ගන්න පොඩි ගාණයි ගෙවන්න තියෙන්නේ ඒක අත්පිට මුදලට නැතුනට ප්‍රශ්නයක් නැහැ කල්බදු ක්‍රමයට අපි දෙන්න මේ අගත අන්තරයටම බැදෙන ජීවිතේටම බැඳෙනවා. ඒකල හිතනවා අම්මා අප්පා නැති කාලවත් නැති අල්ලපු ගෙදරට වැඩිය ලොකු අල්ලපු ගෙදරට වැඩිය සුඛෝපභෝගී දෙයක්කට ගෙනාවනේ දැන්. දැන් ඊට පස්සේ අවුරුදු ගාණක් හම්බුරන එක වෙනම කතාවක්. මේක දැන් ඉස්සර ෆ්‍රිජ් එක ගෙනත් තියන්නේ සාලේ. ඒ මොකද කට්ටි එනකොට පේන්න ඕනේ ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එක ඕන ගන්න කුස්සියට. නමුත් සාලේ තමයි ගෙනත් තියාගෙන ඉන්නේ. ඒ නිසා බඩු ටික ඔක්කොම ඉස්සරහින් තියාගෙන ඉන්නවා. කුදුමාකාර සුබ නිමිත්තක්. ඉතින් මේක ඊටාම දරුණුම මේ සුබ නිමිත්තේ දරුණුම කැලල තියෙන්නේ මන්ද දශකේ ක්‍රීඩා දශකේ නෙමෙයි වර්ණ දශකේට. ඒ නිසා අපි අවුරුදු 10 දක්වා කාලය අපි කියනවා මන්ද දශකය කියලා. අපි උඩුකුරුව හොයින කාලයක් තියෙනවා. ඒ කාලෙත් අපි සුබ අසුබ දන්නෙත් නැහැ. අපිට හෙළුවෙන් ඉන්නවද නැද්ද කියන දන්නෙත් නැහැ. ඊට පස්සේ ක්‍රීඩා දශකයට ආවට පස්සේ අපිට වෙන මොනවත් නැහැ. අපිට තියෙන්නේ අපිට කොල්ලෝ වුණත් එකයි කෙල්ලෝ වුණත් එකයි සෙල්ලම තමයි. එතකොටත් අපිට තාම ඔය සෝබනේ ඔය සුබ නිමිත්ත ඔලුවට ගහලා නැහැ. ඊ ගාවට එන දශකේ තිබුණා වර්ණ දශකේ කියලා. ඒ වර්ණ දශකයේදී සෝබනේ නොතිබුණොත් පිස්සු. සෝබනේ නොතිබුණොත් පිස්සු. ඒක නිසා හරි ආසයි ඒ සෝබනය කරන තමන්ගේ සම වයස් කට්ටියත් එක්ක හැසිරෙමින් ඒ කාලෙට තියෙන මෝස්තරේ ඒ කාලෙට තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒක තමයි සමාජශීලී වෙනවා කියන්නේ ඉදිරි පෙරමුණේ ගමන් කරනවායි කියලා කියන්නේ නව ආහාර රැල්ල කියලා කියන්නේ. ඉතින් ඒක ගත කරනකොට ඒක කිසිම කෙනෙක් අම්මා අප්පාවත් ගුරුවරයෙක්වත් ඒකනේ වැරද්දක් විදියට පෙන්වන්නේ නැහැ. පෙන්වන්නට වැඩක් නැහැ. මොකද අම්මා අප්පලත් ඒ පෙන්කිලිලා කෙලලා තමයි තියෙන්නේ. ඉතින් දරුවෝ දන්නා නිසා දරුවන්ට කතා කරන දෙයක් නෑ. දරුවෝ දන්නවා උඹලා දැන්න අපිට බන කියන්නේ නැහැ. උඹලා පෙන්කෙලන කාලේ කෙලලා. ගුරුවරුන් කතා කරන දෙයක්වත් නෑ. මේ විදිහට මුළු ලෝකෙම සුබ නිමිත්ත පිටිපස්සේ යද්දී හර්වචනද කියන්නේ උඹට මේ සංසාරෙට මැදෙන තණ්හාව නැති කරන්න ඕනේ නම් ඔබ මේ පොඩි දරුවන්ට පුංචි කාලේ ඉඳලා උගන්වන මේ සුබ නිමිත්ත එච්චර ලොකු වැරද්දක් වශයෙන් පෙන්ලා දීපි නැතිකම තමයි මේකට හේතුව. ඉතින් හිතන්නේ අපිට පුළුවන් වෙයිද කියලා මේ වර්ණ දශකයේ ඉන්න කෙනෙකුට 21ත් 30ත් අතර වයසේ ඉන්න කෙනෙකුට මේ වෙලාවේදී අපි මේ අගේ ආඩම්බරේ කරන సౌందර්යය මේ ජීවිතයේදී අලස්සන දැක්ම එහෙම නැත්නම් මේ සුබ නිමිත්ත මේකේ යට තියෙන ඇම මේකේ යට තියෙන බිලිය පෙන්වලා දෙන්න කරන්න බෑ හිතන්නත් බෑ මොකද ඒ තරම මුළු ලෝකෙම ඒක පිටිපස්සේ යන යුගයක් තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ ලෝකේ යන වේගේ ය아가න්න බැරිකමයි අපට තියෙන්නේ. පුළුවන් නම් ඒ තරමට වෙන්න පුළුවන් නම් අපි ඉදම් බූදල් වේදම් කළ රට රාජ්‍ය අතහැරලා ගිහිල්ලා ඒ කියන සුබ නිමිත්ත ඇති කරගන්න අපි ගන්න ප්‍රයත්න දිහා බලනකොට ඒක ලෝකයේ වරදක් විදිහට පිළිගන්නේ නැහැ. නිසා ලෝකවැද්‍ය පැත්තෙන් බලපුවාම මේක සාමාන්‍ය අපි කියන නව නිර්මාණ ශිල්පය. මේක අපි සාමාන්‍ය කියන ප්‍රගතිය. මේක අපි සාමාන්‍ය කියන సౌందර්යය මේ කතා කරන්නේ. ඒ సౌందර්යය අල්පසාවද්‍ය. එන මහා ලොකු වැරද්දක් නෙවෙයි. ඒ ඒ ඒ ඒ సౌందර්යය පිළි సౌందර්යය පිළිබඳව එහෙම නැත්නම් මේකේ නව නිර්මාණ ශිල්පයේ පිළිබඳව එහෙම නැත්නම් මේ ප්‍රගතිශීලීත්වයේ පිළිබඳව හැඟීමක් නැත්තම් මිනිස්සෙකුට ජීවත් වෙන්න කිසිම හේතුවක් නැහැ. මිනිස්සෙක් ඉදිරිය බලන්නේ අභිවෘද්ධියක් කියලා හිතන්නේ අන්නේ ළඟා කරගන්න බැරි වෙච්ච ඒ සුබ නිමිත්ත ලබා ගැනීම සඳහායි අපි කැසපට ගහගන්නේ. අමුඩේ ගහගන්නේ. ඊට පස්සේ තමයි අපි එලවන්න පටන් ගන්නේ. ඒ නිසා අපි හිතනවා කාට හරි එල්ලයක් නැත්තම් ඒ ජීවිතේ නිකන් අසාර්ථක නව නිර්මාණ වලින් තොර ප්‍රගතිශීලී නොවන දෙයක් කියලා. ඒක නිසා දැන් කාලේ අවුරුදු 14ත් 24ත් අතර ඒ හැදෙන වයසේ ඉන්න කෙනෙකුට මේ සුබ නිමිත්ත සහ අසුබ නිමිත්ත පිළිබඳව හඳුන්වා දීම යහපත් කෘත්‍යයක්ද නැද්ද කියන එක බටහිර විද්‍යාඥයන්ගේ විශේෂ අවධානයකට යොමු වෙලා තියෙනවා. මේ මේ හැදෙන වයසේදී නව නිර්මාණ කරන වයසේදී సౌందර්ය හොයන වයසේදී ඉන්න කෙනෙකුට මේකේ අල්පසාවද්දයක් තියෙන බව පෙන්ලා දෙන්න පුළුවන්ද කියන එක එකක් දෙක පෙන්ලා දුන්නොත් ඒ කෙනාගේ ඉදිරිය බලන ගතිය අභිවෘද්ධිය හොයන ගතිය නා නිර්මාණ ශිල්ප කරන ගතිය సౌందర్యාත්මක හිත මොන විදියට වැඩ කරයිද කියලා කියන්නේ නම සර්වචන් වහන්සේ ඔය විසාකමෝපාතිකාව සංකිච්ඡ සාමනීර පඬිත සාමණේර වගේ අවුරුදු 7ේදි මේක පෙන්නලා එයත් එදා තේරුම් අරගත්තා මේ අපිට මේ අම්මලා තාත්තලා මන අපිට දෙන්න ගියාට ගුරුවරු දෙන්න ගියාට බුදුහාමුදුරුවෝ විතරයි පෙන්වන්නේ මේක වැරද්දක් කියලා. මහලක වැරද්දක් නෙවෙයි පුංචි වැරද්දක්. මොකද්ද මේ සුබ මංගල භද්‍ර දේවල් සඳහා සියල්ල කැප කරලා ඉදිරියට ඉදිරිපත් කරනවා. ඉතින් මේ ඉදිරිපත් කිරීමට ලක් වෙන තරුණ පරම්පරාව දෙවෙනි પરම්පරාව දඩමීම කරගෙන තමයි දෙමාපියෝ සන්තෝෂ වෙන්නේ. ඒකල එතන අපේ මේක යුතුයකම් ඒ දරුවන්න පුළුවන් තරම් අපිට විඳ ගන්න බැරි වෙච්ච ශප සම්පත්තික ලබා දෙන්න ඕනේ කියලා ඒ දරුවන්ට අසුබේ අයින් කරලා සුබේ පෙන්වන්න දඟලන දැඟලිල්ල තමයි සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරයාට කරේ. නගරේ පලාතක ලෙඩෙක් පෙන්න හිටියේ නැහැ. නගරේ පලාතක මහල්ලෙක් නැහැ. මලකඳක් නැහැ. පැවිද්දෙක් පේන්න නැහැ. මොකද ඕනම පොඩි එක්කට තේරෙනවා මේ ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් ගෙන්නම් මේක කෙලවර වෙන්නේ කුමන නැටුම් කිලි කවට සිනාදා මේ නඩලා නටවන්න පින්නන්නේ මොකද්ද කියලා මට දැන් සමාන දෙකකට විතර ඉස්සලා ඒ ජර්මන් සිල්මෑණි කෙනෙක් ඊමේල් එකක් එවලා දෙමුණා ඒකේ ඉන්නවා ඊටාම ලස්සන අවුරුදු 4ක විතර ගෑනු ළමෙක් යන්තම් බහතෝරනවා එයා ළඟ ඉන්නවා මාස ගානක එයාගේ මල්ලි අන්තිම හුරතල් බබෙක් අම්මා පේන්නේ නැහැ කැමරාවට ඒ ළමයා අහනවා අම්මගෙන් ඇයි මල් ඇයි අම්මේ මෙච්චර මේ හුරතල් මල්ලි වයසට යන්නේ මටත් අම්මේ මැරෙන්න වෙන්නේ වයසට ගිහිල්ලා නේද ඇයි හත් දෙයනේ මං කරපු වැරද්ද මොකද්ද වයසට ගිහිල්ලා මැරෙන්න ඇයි අම්මේ මොනතරම් අසාධාරණද මේ ලෝකේ අවුරුදු 4ක් ගෑනුම මේ කහනවා තමන්ගේ මල්ලි ඉබ ඉබ බලන්න අම්මා මේ මල්ලි කොච්චර හුරතල්ද කියලා මේක වයසට ගියාම යකෙක් වෙනවනේ. මොකද යකෙක් නොවි ඉන්නේ. එයි මේක වෙන්නේ. ඉතින් ඒ ඒ ඉවැනි මනසකට අවුරුදු 4ක ඉන්න මනසකට ඒ වගේ දෙයක් පේන්න මොකක් හරි ගෙනාවු පැරණි ගතියක් තියෙන්න බෑ. ඉතින් අම්මලා කරන්නේ මේක වහන එකනේ. වයසට යන්නේක වර්ධනයක් කියලානේ පෙන්වන්නේ. දියුණුවක් කියලානේ පෙන්වන්නේ. නමුත් අවුරුදු 4 ළමයකට උනත් පේනවා මේ වයසට යනවයි කියලා කියන්නේ ওই ගල් රෝලකට යට වෙනවා වගේ වැඩක් නේ. තැරි ගහිලා යනවනේ. හොදි බහිනවනේ. මොකද කරන්නේ? නමුත් ඒ සිද්ධාර්ථ කුමාරයා මේක දැක්කොත් ගීගේ අතහරී කියලා සුද්ධෝදන රජු මොකද කරේ? ඇතුල් නුවර කිසි තැනක ලෙඩෙක් නැහැ, මහල්ලෙක් නැහැ, මල කඳක් නැහැ, පැවිද්දෙක් නැහැ. ඉතින් මෙයා හැදුණු ලෝකෙ දුක්පතුන් නැති ලෝකයක්. ඒ මන්දිවට පුළුවන් තරම් රාජකන්‍යාව ගෙනල්ලා හැම පැත්තෙම උදව් උපකාර කරනවා රමේසු රමේසුබ කියලා මාලිගා හදනවා. හදලා කියනවා මේ බලාපන් ලෝකේ පින්වන්තින්ගේ ලෝකේ රජුරුවන්ගේ ලෝකේ කුමරු කුමරි ලෝකේ. එහි මේ කුමාරයා වැවෙන්නේ හැදෙන්නේ ඔන්න වසංගන සත්‍යයක් සත්‍යයක් සහිතවයි. අද මුළු ලෝකෙම ඉච්චරයි. හොඳටම දියුණු රටක මැදම අගනුවරට ගිහිල්ලා බලන්න ලෙඩෙක් පේරතෙක් කාලක නැහැ. ඔක්කොම ස්පිතාල වලට ගාල් කරලා. මහල්ලන්ඩ මොකුත් කරන්න බෑ. ඒගොල්ලෝ වෙනම මහලු මඩම් හදලා යවනවා. මලකඳක් මලකඳ හිමියගේ ගෙදෙට්ටවත් ගේන්න තහනම්. ඒක කෙලින්ම ඒ පාලරකේ තියන්න ඕනේ යම් කිසි කෙනෙකුට තමන්ගේ අම්මා මරනකොට පස්සේ ගෙදෙට්ට ගේන්න ඕන නම් වෙනමම අවසරයක් ගන්න ඕනේ මේ විස බීජ. පණ තියෙනකන් අම්මගේ විස බීජ නෑ. මරණු ගමන් ගෙදෙට්ට ගේන්න තහනම්. විශේෂ අවසරයක් ගන්න ඕනේ. ඒකට වෙනමම ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා පිණිය බලලා අවසාන කවුරු කියලා ටිකක් අඬලන එක විතරයි තියෙන්නේ. පැවිද්දෙක් එලවන්න විදියක් නැහැ. පැවිද්දෙක් කෙලවන්න විදියක් නැහැ. ඒගොල්ලන්ට මොකද අල්ලන්න බෑ බෑ. පින්න පාතේ ගියොත් తీරේ දාන. ඉංගනකම් කරන්න බෑ මෙහෙ. පින්න පාතේ කරන්න තහනම්. ඒක නිසා ඒ ඔක්කොම තහනම් කරලා තියෙන්නේ සුද්ධෝදන රජුගේ කරපටිකම තමයි. ඔය බටහිරේ දෙයන්නාතික රාජ්‍යයේ තියෙන්නේ. ඉතින් ඒ ටිකම තමයි අපිත් පොඩි උණ්ඩ වෙන්නලා දෙන්නේ. ඒ ලෙඩෙක් මහල්ලෙක් මල ගඳක් කතාවල් පෙන්වන්න එපා. මොකද ඒක කෙලින්ම භව රෝගේ. ජරා දුක, ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ භව රෝගයක්. ඒක මොන වෛද්‍ය ශාස්ත්‍රයකටත් අහු වෙන්නේ නැහැ. කොයි ආත්ම හිටියත් ඒක සිද්ධ වෙනවා. මෙන්න මේ භව රෝගය නැති කරන්න කවුරුත් නැතිකම තියදී අපි කරන එක පේන්නේ නැති වෙන්න අයින් කරනවා. ඒක ලියලා ළමයින් හදලා දෙනවා. බොහොම ලස්සන සුන්දර ලෝකයක්. හදලා දුන්නට පස්සේ ඌ කවදාරි ඉස්සල්ලාම දැකපු දවසේ අවබෝධ කරපු දවසේ මං වගේ කට්ටියම තමයි මේ වයසට ගිහිලා තියෙන්නේ. මං වගේ කට්ටියටම තමයි කැන්සර් හැදෙන්නේ. මං වගේ කට්ටියම තමයි ඔය নানা ආකාර ලෙඩ රෝග හැදෙන්නේ. මහත් මැරෙනවා කියලා. අර නව නිර්මාණ අදහසුයි මේ ජාති ජරා මරණයි දෙක සංසන්දනය කරන්න ගියාම බොහෝ විට පිස්සු හැදෙනවා. හිතා ගන්න බෑ මේ දේ වසංගල හදන නිසා. ඉතින් මේකම තමයි අපි 40 30 පෑන්නත් ඔච්චරයි. ඊට පස්සේ බල දශකේ ඊට පස්සේ ඥාන දශකේ අපි පෙන්වන්න දන්නේ මේක පෙන්වන්න නැති ජීවිතයක් පොහොසත් කියලා කියනවා. මේවා දකින්න වුණොත් දුප්පත් කියලා කියනවා. ඒකලිවරලා ඒ අර අල්පසහවද්‍ය ගතිය මේකෙන් අයින් කරලා సౌందර්යය හරහා නානිර්මාණ කතා හරහා ප්‍රගතිශීලීත්වය හරහා මේ තණ්හාවටම තමයි පොහොර හැම වෙලාවටම පොහොර දාන්නේ තණ්හාවට. ඉතින් ඒක ඇත්තටම පැවැත්ම සඳහා ලෝකේ තියෙන සාමාන්‍ය දෙයක්. සර්වඥාසික බිලියනන්දේක අල්පසහවද්‍යයි. නමුත් කවුරු හරි නෙක්ඛම්මේට හිත යොදපු දවසේ අභිනිෂ්ක්‍රමණයට හිත යොදපු දවසේ පොඩ්ඩකට හරි මේ උපයා සපයා ගන්න ලද රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වලින් වෙන් වෙන්න හිතපු දවසේ තමයි යාට තේරෙන්න පටන් ගන්න එක කොච්චර අමාරුද ඒ වස්තුකාමය නැත්තම් කාම වස්තු අයින් කරත් අර සුබ නිමිත්ත නැත්තම් කාම නිමිත්ත එල්ල වෙලා පාර දෙන්න අපි ඒකයි මේ උත්සාහ කරලා බලන්නේ අපි ගෙවල් දොරවල් තැල්ලා ඇවිල්ලා වස්තු භෝගත හැරලාවිල්ලා මේ සියලු සැප සම්පත් දීලා පොට් එක වාඩි කරවලා කියනවා අනේ කරබන් පැත්තකටලා හිටපන් දැන් ඔන්න විවේකයේ දුන්නා අරණ්‍යගත වුණා රොක්ක මූලගත වුණා ශූන්‍යාකාරගත වුණා පහසුවට වාඩි වුණා දැන් පොඩ්ඩක් හිටපන්කෝ මේ මේ පහසුව බලන්න එක චිත්තක්ෂණයක් ඉන්න දෙන්නේ අර කාම සංඥාවල් දිගින් දිගටම අපි රමණය කරමින් ඊට අතීතයට දුවනවා අනාගතයට දුවනවා ආර්ය ගැන දුවනවා මෙයා ගැන දුවනවා අනේ එදාට තේරෙනවා මේක දන්ද දන්ද විරාගී දුරුවන් කරන්න අමාරුයි නමුත් මේ දුරුවන් කිරීමේ කටයුත්ත තවත් දරුණු වෙනවා කවුරු හරි නිකමට හරි හිතුවොත් අයෝනිසෝ මනසිකාරෙන් මේක මට විතරයි කියලා. එහෙනම් ඒ මනසට ගොඩ එන්නම බෑ. අපි මේ සාමූහික භාවනාවකින් තා සාමූහික කමඨාන් සුද්ධ කිරීමකින් බලාපොරොත්තු වෙන්නේ මේ කාටත් තියෙන ප්‍රශ්නයක් මේක මේ මට විතරක් තියෙන එකක් නෙවෙයි විවේකයේ කයට දුන්නට හිත විවේක වෙනවයි කියන එක අනිවාර්ය නෑ හිත විවේක වීමම බයක් අපට ඒකයි මෙතෙන්දි කියන්න තියෙන කියන්නේ අපිට කොයි වෙලාවකරි හිත විවේක වුණා නම් අපිට පේන්නේ තනි වුණා වගේ අපිට පේන්නේ පාළු වුණා වගේ අපිට පේන්නේ ඒකාකාරී වුණා වගේ අපිට පේන්නේ හිත නින්දර කියාවක්. ඒ මොකද ඒ තරම්ම අපි ජන සමූහයේ ඉඳලා සෙනගේ ඉඳලා අපිට මේ විවේක වෙනවයි කියන එක පේන්නේ පාලුකමක් විදියට. ඒක නිසා අපි දන්නවනම් මේ රාගය මේ තෘෂ්ණාව දිගටම දැන නොදැන වඩ වඩා ඉඳලා මේක සැරේට අපිට මේක අයින් කරන්න බෑ. ඒක දන්ද විරාගී අයින් කිරීම දුෂ්කරයි. මොකද හේතුව අපි සුබ නිමිත්ත තමයි අභිවෘද්ධිය එහෙම නැත්නම් ඉදිරියට යෑම සඳහා අවශ්‍ය කරන උද්‍යෝගය අපි aran තියෙන සුබ නිමිත්තේ. ඒක නිසා භාවනාවේදී බුදුහාමුදුරුවෝ පෙන්වන්න දන්නේ අනිච්චං දුක්ඛං නැත්නම් අනිත්‍ය වූ දුක්ඛ වූ අසුභ වූ අනාත්ම වූ දෙයක්. නිසා භාවනා ප්‍රතිඵල එන්නකොටම ඒකට හිත වෛර කරනවා. ඒ නිසා බොහෝම ලස්සනට නිකන් සාමාන්‍ය ප්‍රකාශයක් කරද හැකි හරියට යෝනිසෝමනසිකාර නැති යෝගාවචරයා භාවනාව හරියන හැම වෙලාවකම වැඩි කියලා හිතනවා. භාවනාව වර්ධින හැම වෙලාවකම හරි කියලා හිතන මේ සුබ නිමිත්ත නිසා. යාට ඕන කර තියෙන භාවනාවම සුබ නිමිත්තක් ගන්න. මට බුදු පිළිමයක් පේනවනම් මට පහසුවක් ලැබෙනවනම් මං උඩ යනවා පේනවනම් ආයෙනම් භාවනාව හරියි. ඉතින් ඒ නිසා කියනවා අල්ලපු ගෙදෙට බුදු පිළිමයක් පෙරලා තියෙනවා භාවනා කරනකොට මම අවුරුදු 4ක් විතර භාවනා කරලා තාම නැහනේ. මට බුදු පිළිමයක් දැක්කේ නැහනේ. මට රුවන්වැලිසෑය මම දැක්කේ නැහැ. අරගුණන කහා පාට නිල් පාට ඒවා පේනවලු අප්පා මට මොකක්වත් තාම දැක්කේ නැහැ. ඉතින් ඒ නිසා කොච්චර භාවනා කරත් බඩ බොක්ක දනවා. අර සුබ නිමිත්තට පොහොර ලැබිලා නැති නිසා. උත් භාවනා ප්‍රතිඵල හරිනම් ප්‍රතිපදාව ඉස්සරහට යනවනම් සරුවචනන්සේ පෙන්වන්න හදන මේ සුබ නිමිත්ත අයින් කරලා මේ භාවනා කර්මස්ථාය නැත්නම් මේ ආනාපාන නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිමේ එහෙම සුබයක් නැහැ. නමුත් ඒකෙදි මට ඒකත් එක්ක ඉන්න පුළුවන්කම තියෙනවා. සුබයක් නැති වුණාට එහෙම නැත්නම් කියනවනම් කෙලේශයක් නැති වුණාට සාවද්‍යයක් නැති වුණාට මේ ආනාපානය වගේ උදාසීන අරමුණක බොහෝ වෙලා ඉන්න පුළුවන් නම් අර දුරු කරන්න අමාරු රාගය ප්‍රයෝගයෙන් දුරු වෙනවා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ එහෙම නැත්නම් මේ ආනාපානෙ වගේ එහෙම නැත්නම් පිම්බීම හැකිලිම් වගේ එහෙම නැත්නම් සක්මන් කරන මේ වම දකුණ වගේ ඒ වගේ දෙයක බොහෝ වෙලා හිත පවත්වන්න පුළුවන් නම් එයාට පේනවා මේ සුබ නිමිත්ත කියන පටලවිල්ලත් අයෝනිසෝමනසිකාරය කියන හුරින් එහෙම නැත්නම් දුනුවණින් යදවීමක් නැත්නම් අපිට කෙලින්ම රාගය දුරු කරන්න නෙවෙයි කරන්න තියෙන්නේ ඒ වෙනුවට ඒ නිමිත්ත සුබ නිමිත්ත වෙනුවට මධ්‍යස්ත නිමිත්තකින් සුබ නිමිත්ත ප්‍රතිස්ථාපනය කිරීම තමයි භාවනාව කියලා කියන්නේ. මේක හරිය අමාරුයි තේරුම් ගන්න. අපි උත්සාහ කරන්නේ අතෝරක් නැතුව ගලන මේ කාම ඡන්දය නැත්නම් කාම නිමිත්ත අපි මෙතෙක්කල් කරපු ජීවන ක්‍රමේ වැරද්ද නිසා වෙන දෙයක්. ඒක පුද්ගලික දෝෂයක් නෙවෙයි. කාගවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. මොකද අපි ඒක වැරද්දකට බාර අරන් තිබුණේ නැහැ මෙතෙක්කල්. ලස්සන වශයෙන් දකින්න එක, රූප උපේන එක, ශබ්ද උපේන එක, ගන්ධ රස පහස ඒවා අභිහමනය කරන එක වැරද්දක් වශයෙන් දැක්කේ නැහැ. නමුත් භාවනාදී අපි කරන්නේ ඒක අයින් කරනවා. අපි ප්‍රධාන වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ පුළුවන් ප්‍රමාණයෙන් අයින් කරනවා. අයින් කරලා පස්සේ ඒකේ එන කාම නිමිත්ත එනවනේ ඒ නිමිත්ත නිතරම හිත චිත්තක්ෂණයක් කිසුඹලන්න ඉදනොත පාර දෙනවා. ඒ පාර දෙනවා සර්වචනාංශي මතක් කරනවා. මේක දන්දා දන්ද පීරාදී. අමාරුයි අයින් කරන්න. ඒ නිසා හොඳම වැඩේ තමයි අත් දකින්න පුළුවන් රූපයකට හිත දාන්න. හිත දානකොට අපිට තියෙන ප්‍රධානම දේ එහෙම නැත්තම් කියන්න පුළුවන් රූපෙට දාන එක නෙවෙයි අමාරු. දැම්මට පස්සේ මේ රූපෙට දාපුවාම ඇති අර්ථය මොකද්ද කියලා දන්නේ නැහැ අපිට. ඒ නිසා මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගත්තට නැත්නම් මේ ආස්වාසිය ආස්වාස වශයෙන් දැනගත්තට ඒකෙන් සිදු කරලා දෙන කෘත්‍යය දන්නේ නැති නිසා ඒක නැතිනම් ඉතින් ආනාපානේ පේනවා තමයි ඉතින් මොකද්ද ඔක ඇති වෙලේ හුලන්නේ ආශස්වස ගැන හුලන් ඉතින් හුලන් බල්ල කාටද හරි ගියේ දැන් දැක්ක තමයි දැන් ඊගාට මොකද කරන්නේ එතන මම මෙතන ඉඳගෙන ඉන්නවා තමයි මට තේරෙනවා මැරෙලා නැහැ කියලා ඊගාට මොකද කරන්නේ. කියන කදාකවත් ඒ ඉන්න බව දන්නකම ආස්වාසිය ආස්වාසයෙන් දන්නකම තියෙන තාකල් රාගය හෝ රාග සංඥාව කාමේ හෝ කාම සංඥා නැති බව කාටවත් වැටහෙන්නේ නැහැ. ඒ මොකද ජීවිතේ පුරුදු කරලා තිබුණේම සුබ නිමිත්ත අනුව දැන් මේ ආනපනින් එක අරමුණේ මූල කර්මස්ථාන නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියව්ව නැත්තම් වම දකුණේ ඉන්නකොට අර දන්ද විරාගෝ ඌ නැත්තම් දුරුවන් කිරීමට දුෂ්කර වූ දේ දැන් ප්‍රයෝගයෙන් අයින් වෙමින් පවතිනවා කියන එක තේරුම් ගත්තොත් ਸਰවඥාචර්ය සඳහන් කරනවා හිත නැත්තම් සතිය ගෙට ගෙවදුනාට පස්සේ වැටෙන ඕනම දෙයක් ප්‍රමෝදයක් විදිහට සලකයි කියලා. කූඹි දුණා වගේ වැටුණත් අකුණු විදුලි ගහනවා වගේ වුණත් රස්නයක් වැටුණත් සීතලක් වැටුණත් ඔක්කොම දන්නවා මේක ඇස්පනා අපිට මේ රූප ධර්මයක් වැටහෙන්නේ මේක වෙහෙස කර බවක් පේනවා වෙනද බලනකොට මොකද සුබ නිමිත්තක් නෙවෙන නිසා නමුත් සතිය පිටවලා තියෙන්නේ ඒක නිසා මේක දුකක් මේක කරදරයක් දරතයක් විදිහට සලකන්න එපා මේක ප්‍රමෝදයක් විදිහට සලකන්නයි කියලා තියෙනවා මේක ප්‍රීතියක් විදිහට සලකන්නයි පස්සද්ධියක් විදිහට සලකන්නයි කියලා මේක තමයි සති සම්පජඤ්ඤය කියලා තේරුම් ගන්න කියනවා. මේක තමයි සුඛය කියලා තේරුම් ගන්න කියනවා. ඉතින් මේ මේ පරිවර්තනයට කියනවා ආකල්පමේ වෙන වෙනසක් කියලා. එහෙම නැත්නම් සම්මා සංකප්ප කියලා කියනවා. එහෙම නැත්නම් අපි හිතට අලුතෙන් අඳුරලා දෙන සංකල්පයක්. මේක කොච්චර භාවනා කරත් නොවෙන්න ඉඩ තියෙනවා. මේ සඳහා විප්ලවීය කල්පනා ක්‍රමයක් තියෙනවා. හිතුවක්කාර කල්පනා ක්‍රමයක් තියෙනවා. නැත්තම් හිත දුවන්නේම සුබ නිමිත්තට. සුබ නිමිත්ත නැති වෙච්ච ගමන් කම්මැලිකමටපත් වෙනවා, නීරසකමටපත් වෙනවා, ඒකාකාරීකමටපත් වෙනවා, නිින්දට වැටෙනවා. ඉතින් එදාට අපි හිතන භාවනා කැඩලයි කියලා. නෑ ඒකාන්තයෙන් භාවනා වැඩ සුබ නිමිත්ත අයින් වෙලා. දැන් ඒකාකාරීකම ඇවිල්ලා. දැන් නිදිමත ඇවිල්ලා. දැන් අලස ගතියක් ඇවිල්ලා. හිත හැඟෙන ගතියක් ඇවිල්ලා. මෙන්න මේ සුබ නිමිත්තක ඉඳලා මේ වගේ මධ්‍යස්ත තැනකට හිත පෙරලෙනකොට මේ පෙරලෙන්නේ සුභේ ඉඳලා මැදටයි කියලා දන්නවනම් එයාට කියනවා බහුසුත කෙනෙක් කියලා. අසුවිරු ඥාන ඇති කෙනෙක් කියලා. එයාට කියනවා යෝනිසමනසිකාර තියෙන කෙනෙක් කියලා. රැඩිකල් වාදී කල්පනා ක්‍රමයක් තියෙන කෙනෙක් කියලා. ඉතින් ඒව හුඟ දෙනකොට නැහැ. විශේෂයෙන්ම සම්ප්‍රදාන කුල බෞද්ධයාට ඒක දෙන්න හරි අමාරුයි. සම්ප්‍රදාන කුල බෞද්ධයා කොහොමඩක්වත් අපේ බුද්ධ ධර්ම අපිට උගන්ලා තියෙන සුබ නිමිත්ත විතරයි. ඒක අපි ලස්සන තොරන් ගන්න. ඒක අපි ලස්සන දෙසක් කුඩු තරඟ පවත්තන්න. ඒක අපි ලස්සන කෙල්ලන් ටිකට අඳලා භක්ති ගීත ගායනා කරනකොට මොකද්ද සූස්තියක් තියෙනවා. කට්ටියටම බලනකොට මොකද්ද වෙසක්, අමුතු වෙසක්. ඉතින් කට්ටිය යනවා මේ වෙසක් බලන්න. සුබ නිමිත්තට කුයි කුයි ගන්න පටන් ගන්නවා. ඉතින් බොහොම හරි කැමති ඒකල තෑගිත් දෙනවා. මෙයාට මෙයාට ගියා. ඉතින් මේක තමයි අපේ ආගමත් අපිට උගන්වන්නේ. පින්කෝ සරණක් කෝ පිහිටක් කවටද පුළුවන් වෙන්නේ සුබ නිමිත්ත බලනට වැඩිය මේ ශරීරයේ තියෙන මධ්‍යස්ත දෙයකට හිත තියානින්න එක පඬිස්සංශ ඉන්න කාලේ ගල්තුවේදී කියනවා තෑග්ග කර සුදුසු අපූර්ව වෙසක් සැරසිල්ල කියලා බණ භාවනා කරන තැන් වලින් කට්ටි ඔක්කොම අගනගරයට කැඳවනවා. කැඳවලා විදුලි විදුලි වලින් සුබ නිමිත්ත මාලා පෙන්වනවා. තොරන් වලින් සුබ නිමිත්ත මාලා පෙන්වනවා. වෙසක් කූඩු තරඟ වලින් සුබ නිමිත්ත මාලා පෙන්වනවා. මාවල පෙල්ලගෙන ඔන්න බුද්ධ ආගමට. ඉතින් කතෝලික මිනිස්සු ඒගොල්ලන්ගේ සෙල්ලම් ටික දාලාගෙන ඔන්න අපේ යේසුස් වහන්සේ කියලා. ඉතින් මේගොල්ලෝ රණ්ඩු මේ යන්න හදනේ නිවන් දකින්න උරුට්ටුවක් තමයි තියෙන්නේ. ඉතින් කාටද පුළුවන් වුණාට මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම තමයි ලොකුම පිංකම. මේකෙන් සිද්ධ වෙන්නේ අර සුභයටම අදින, සුභයම හොයන හිතට මධ්‍යස්ථ අරමුණකින් මිස සුභේ කපන්න බෑ. ඒ නිසා මධ්‍යස්ථ අරමුණ පුරුදු කරන්නම අපිට බාධා කරන්නේ මධ්‍යස්ථ අරමුණක සුභයක් නැතිකම. ඒ නිසා අපිට මධ්‍යස්ථ අරමුණ පේන්නේ අසුභයක් විදියට. අවමංගල්‍යයක් විදියට. ඒකාකාරීකමක් විදියට. කම්මැලිකමක් විදියට, නිදිමතකමක් විදියට. ඒක නිසා පිටක ඉඳලා බලන්න කෙනෙකුට පේනවා යම් කිසි කෙනෙකුට භාවනා කරන යනකොට කම්මැලිකමක්, නීරසකමක් එනවනම් සතියේ භාවනාවේ දියුණුවක්. යම්කි සුබ නිමිත්ත දැන් අයින් වෙලා තියෙන්නේ. නමුත් එයා හිතන්නේ සතිය කැඩිලා, භාවනාව කැඩිලා. මොකද බුදු පිළිම පේන්නේ නැහැ. රුවන්වැලි සෑය පේන්නේ නැහැ. කහපාට පේන්නේ නැහැ. උඩ යන්නේ නැහැ. මරුණත් සුබ නිමිත්ත. හීනෙමුත් සුබ නිමිත්ත. ඒ තරම්ම හිත ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඉතින් සරුවච්චන් වහන්සේට සිද්ධ වෙනවා අහඬ භික්ෂුන් වහන්සේලාගෙන් මහන්නේ මොකද්ද මේ රාගයේ තියෙන විශේෂත්වය? කොහොමද මේ රාගය අපි අල්ලන්නේ එකාතකින් නෙවෙයි අත් තුන හතරකින් අල්ලනවා. කොහොම ඒක කොහොමද අපිට කරලා දෙන වැඩේ? අපිට මේ ආශාවට අහිංසක ආශාවක් මේකේ තියෙන්නේ. සුබ නිමිත්ත කියලා කියන්නේ අහිංසක ආසාවක්. ඒක දිගේ ගිහිල්ලා ඉර පැන්නුම් මල් පැන්නුම් කරනවා දන්නේම නැහැ. ඉර පැන්නුම මල් පැන්නුම කරපු ගමන් සමාජ උල්ලංඝන සිද්ධ වෙනවා, අකුසල් සිද්ධ වෙනවා. අපි අනුන්ගේ විවේකයට බාධා කරනවා. කියාර බුරුම ස්වාමීන් වහන්සේ නිතරම ඒ කාමයේ ආදීනව පෙන්නකොට ඒ ස්වාමීන් වහන්සේ පෙන්නන දෙයක් තමයි වැරදිලා හරි මූඩි ඇරලා තිබ්බොත් පැණි බෝතලයක ඒක දැනගන්න ඇඹලේ කොච්චර ඉක්මනින් දැනගන්නවද කියන්නේ. පැණි බෝතලයක හරි මේ පැණි බෝතලයක හරි මූඩි ඇරලා තිබ්බොත් බැරවිලා හරි. උන්න තියෙනවා සෙල්ෆෝන් නෙවෙයි ඉන්ටර්නෙට් නෙවෙයි මොකද්ද ක්‍රමයක් තියෙනවා පට්ට ගන්නකොට දැන ඊට පස්සේ රහුව බැඳගෙන මුළු කූඹි ගුලම එනවා. ඇවිල්ලා බැලුවට පස්සේ පේන්නේ මොකද්ද බොලේ අම්මා මුත්ත කාලවත් මෙච්චර මීපැණි හම්බෙලා නැහැ බීපියා බීපියා බීපියා කියලා ඔක්කොම ඔළුව පල්ලෙහා තියන පසපැත්ත උඩ තියානේ ඉතින් බොන්න පටන් ගන්නවා. බොනකොට බොනකොට වෙන්නේ මොකද්ද? බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ හොම්බ යනවා මීපැණි එක ඇතුළට. ඉතින් ඌට හිතෙනවා යකෝ දැන් මැරුණත් හොම්බ ගියත් ගියේ මීපැණි වලටනේ. අපි දවසක හම්බ කරුවත් මේක හම්බ වෙන්නේ නැහැ. ඕක උඩට ගන්න පුළුවන් දුපකරයක් හරි දාලා අහුවෙච්ච වෙලාව බීපිය කියලා ඔන්න බිබී ඉන්නොට පළවෙනි කකුල් දෙකක් යනවා. ඉතින් ආ හිතනවා මේකට තඩ මාරු කරලා පස්සට රිවර්ස් එකට දැම්මොත් අල්ලයි කියලා දැන්. ෆෝ වීල් ඩ්‍රයිව් නෙවෙයි මේ සික්ස් වීල් නේ දැන්. අනේ ටික වේලාවක් දඟනකොට ඉතුරු වීල් දෙකක් යනවා. දැන් තියෙන්නේ අන්තිම වීල් එක විතරයි. ඒත් මොන කවදාකවත් තාම සීමාව තේරෙන්නේ නැහැ. දැන් බොන හැම උගුරක් පාෂ බර වැඩ කරන්නේ මේ පැණිය පාෂයක් වෙලා මරණයට හේතු කරන බව. ඉතින් පුළුවන් වෙයිද ඒ ඇඹලියෙකුට කියන්නේ මෙච්චරක් අහිංසක බඩගින්නට බීපන්. මෙතනින් එහාට අතිශෝක්ති. මෙතනින් එහාට සුඛෝපභෝගී මේක උඹේ ජීවනය විනාශ කරනවායි කියලා ඇඹලියෙකුට කියලා දුන්නත් මේ ගිහියෙකුට කියලා දෙන්න බෑ. මේ අල්ලලා තියෙන ඇල්ලිල්ල හැටියට බලනකොට මොන එකකටවත් ඇති කියන වචනේ කවදාවත් කියවෙන්නේ නැහැ නිකෙක් අතේවත්. මදි. තව මදි. තවමදි. ඉතින් මේක තමයි දරුවන්ගේ හිතට නිතරම අපි අතුල් කරන දේ මේක ඇති කර අතුල් කරන්නේ සුබ නිමිත්ත හරහා. ඒක නිසා අපේ ඇහැට රූප පෙන්වන්න එපා කියන එක නෙමෙයි සරුවචනංශ මේ කියන්නේ. අපේ ඇහැට යම් ප්‍රමාණයක් රූප ඕනේ නැත්නම් මේ ඇහැ දුර්වල වෙලා මොලේ ඒ අංශ ටික තේරම මගුල දැදෙනවා. කනට යම් ශබ්ද ප්‍රමාණයක් ඕනේ. මෙච්චර ප්‍රමාණයක් ශබ්ද නැහැ වුණොත් ඇහිමේ යන්ත්‍රය මොලේ වැඩ කරන්නේ නැතුව යනවා. නාසයට යම් සුවඳ ටිකක් ඕනේ, ගඳ ටිකක් ඕනේ නැත්නම් නාසය වැඩ කරන්නේ නැහැ. දිවට යම් රසක් ඕනේ, ඕජාවක් ඕනේ නැත්නම් දිව වැඩ කරන්නේ කයට යම් පහසක් ඕනේ නැත්නම් කය වැඩ කරන්නේ ඔය අජට අවකාශයට ගියාම අජට අවකාශ යාන මේ අජට අවකාශ ගාමියේ එක මාසයක් එක මාසයක් ඒ යානාවේ හිටියොත් ගුරුත්වාකර්ෂණ නැතුව ඉඳගෙන එයාගේ ඇටවල කැල්සියම් තැම්පත් වීම 100ට 1කින් අඩු වෙනවා. ඒ මොකද ඉන්නේ එකම ඉරියව්වක එහෙදී අවශ්‍ය නැහැ කඳ දරා සිටීම. මොකද ගුරුත්වාකර්ෂණේ නැහැ. මාස දෙකක් හිටියොත් එයාගේ කැල්සියම් තැම්පත් වීම 102කින් අඩු වෙනවා. මෙන්න මෙච්චර දෝ මාස ගාණක් කියනවා. මේ මාස ගාණෙන් පස්සේ මේකට ආවට පස්සේ අඟ කිලින් කරනකොට කඩාට වැටෙනවා. ඇට කුඩු වෙනවා. මොකද මේ අපේ එක ඇට හයි වෙන්නේ පියවර තබන තබන ගාණේ මේ ඉරියව්ව පැවැත්වීමට අවශ්‍ය නිසා ඒ කයට ලැබෙන පහස අනුව තමයි කැල්සියම් තැන්පත් වීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අවශ්‍ය නැත්නම් එතනම කැල්සියම් තැන්පත් වීම නතර කරනවා. ඒ නිසා අපි ඇඳේ ඉඳගෙන ඉන්නවයි කියලා කියන්නේ ඇට සැකිල්ලට දුර්වල වෙන්න ආද. වැඩ කරන මහන්සි වෙනවනම් ඇට සැකිල්ල හැදෙනවා. ඒ වගේ අපි මේ කයට යම් පහසක් අවශ්‍යයි. නමුත් පුතඥය කියන සතා කවදාහකවත් මෙච්චර රූප ඇති මෙතරින් එහාට මේක හානි කරයි කියන එක දන්නේ ඒ මල පනින තැන දන්නේ ඉර පනින තැන දන්නේ මෙන්න මේ සතාට තමයි පුත්තජනය කියලා කියන්නේ. මෙච්චර සද්ද ඇති මෙතරින් එහාට මේක අතිශෝක්ති වෙනවා මේක හානි කරයි කියලා දන්නේ මොකද සුබ නිමිත්තක් තියෙන. අහන දේ පිළිබඳ සුබ නිමිත්තක් තියෙන නිසා කාපිරිය ඇටෝම් ගෙදර ගියා වගේ කාපං කාපං කාපං කවදාකවත් ඇතිවීමක් නැහැ. ඒ පිටරට මිනිසු ගැන කියනවා මේ දිව ගැන කියනකොට හොඳ භෝජන සංග්‍රහයකට ගියොත් කාලා කාලා කාලා වැසිකිළියට ගිහලා වමනේ කරලා එනවලු ඉතුරු ටික ඒ තරම් රසයි මුළු ජීවිතේම භෝජන සංග්‍රහ තියෙන්නේ කාලා කාපු ටික තියෙන නිසා බඩේ බොක්කේ තියෙන නිසා ආය කන්න බැරි නිසා වැසිකිළියට ගිහිල්ලා දිවට ඇඟිලි දෙක දිලා තද කරපුවාම කාපු ටික වමනේ කරලා ආය කනවා. ඉතින් පිසාච ප්‍රවේතියෝ කියන්නේ ඕනේ ඕව තමයි අපි හිතන්නේ දියුණු රටවල් කියලා. ගන්ධ රස පහස මේ එකක හරි සීමාව නොදැන ගන්න අපිට හේතුව මේක සුබ නිමිත්ත වශයෙන් aran තියෙනවා. අපි දන ලස්සන රූප කොච්චර බැලුවත් කමක් නැහැ. channel ටෙලිවිෂන් එකේ channels ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න හොඳයි. ඒක කළු සුදු එකට වැඩි හොඳයි වර්ණ තියනවනම්. වර්ණ වලට වැඩි හොඳයි 3D පෙන්නනවා. ඊට පස්සේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන් බලන්න පුළුවන් නම් ඇඳේම ඉඳගෙන ඉතින් දැන් එකම ප්‍රශ්නේ තමයි නෝන මහත්තයා බලන්න කැමති එක මහත්තයා කැමති නැහැ එකම ඇඳේ ඉඳලා දෙන්න රිමෝට් කන්ට්‍රෝල් එකට රණ්ඩු කරන නිසා දික්කසද සෑහෙන්න වැඩිලු මේක. නෝනට ඕන එක නෙමෙයි මහත්තයාට ඕනේ මහත්තයා ගත්ත ගමන් එයා වෙන එකක් මෙටි කරනවා නෝන වෙන එකක් වෙන ටෙලිවිෂන් එකේ එහෙට මෙහෙට මාරු වෙවි ඉන්නවා මිසක දෙන්නටම බලන්න හම්බ වෙන දෙන්න රණ්ඩු කරන පහුවෙන්ද උදේම දෙන්න එකම වාහනේ යනවා දික්කසාද නඩුවක් තාන්නේ මොකද ඕනේ ඕනේ රූප තියෙනවා. එක එකටවත් සීමාවක් නැහැ. මේක තමයි පිසාච ලෝක කියන්නේ. නැත්නම් പ്രേත ලෝක කියලා කියන්නේ. කද්දාක සන්තෝෂ වෙන්නේ. ඉතින් අපි මේ ගත කරලා මේ බණ අහලා අපි යම් ප්‍රමාණයක සංවේගයක් පිටව ගත්තොත් අර පුක උඩ තියාන, කට බිම තියාන, පැණි බොන ඇඹලියෝ නේද අපි කියලා. මේ බීගන යන යෑමනේ හොම්බ යනව නේද මේ පැණි වලට ස්වල්ප මොහොතකින් ඒ අමා පැණිය පාශයක් බවට පත් වෙනව නේද කියලා දැනගන්තනම් අපිට මේ දැනුම අපි දරුවෙකුට දෙන්න හදනවා නම් අපි කොහොමද දෙමුද මේ දැනුම අපි ශිෂ්‍යයෙකුට දෙනවා නම් අපි කොහොමද දෙන්නේ ওই ලෝක විශ්වවල එක තැනක ලියවිලා තියෙනවද බලන්න ත්‍රිපිටකයේ ඇර වෙන මොනම ආගමකවත් වෙන මොනම සාහිත්‍යයකවත් නැහැ. ත්‍රිපිටකයේ මේ මුළු ලෝකෙම සුභ සංඥාවට යද්දී සරුවචනසේ තනියම සටන් කරනවා. තනියම සටන් කළා කියනවා මේ කාමය උඹලට පේන්නේ අල්පසාවද්දයක් වාගේ තමයි. හැබැයි උත්සාහ කරපම් පුළුවන් නම් මේකෙන් ගැලවෙන්න අන්න එදාට තේරෙනවා මේක එලවෙලව පහර දෙන්න හැටි. එතකොට උඹට තේරෙයි ඇයි මේ කාමය නූපන් රාගයේ ඇති කිරීමට හේතු වෙන්නේ උපන් රාගයේ දියුණු පවුණු කරන්න හදන්නේ අපි මේ ලෝකයේ සුභයක් වශයෙන් ගත්ත නිසා. මේ මමයා සුභයක් වශයෙන් ගත්ත නිසා, මාන්නේ සුභයක් වශයෙන් ගත්ත නිසා ඉතින් අපි අසීමිත උත්සාහයක් කරනවා මේ තණ්හා මාන දිටි වඩන්න අපි හිතනක පෝසත්කමක් කියලා. අපි හිතන එක අපේ අපේ තියෙන තනිකර අභියෝගය මෙච්චරයි, අපේ යුග මෙහෙවර මෙච්චරයි, අපේ දරුවන්ටත් මේක දෙන්න ඕනේ, අපේ රටටත් මේක ගන්න ඕනේ, අපේ ආගමටත් මේක ගන්න ඕනේ, සංස්කෘතිය වඩන්න ඕනේ කියලා ඉතින් කැසපට ගහන දඟලනවා. හරි ඒක ඇත්තටම අමාරුයි. ඔය හිතන තරම් සුබ නිමිත්ත ගන්න ලීසි නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ පුංචි ඉඟියක් කරනවා. ඔය කොච්චර සුබ නිමිත්ත තිබ්බත් මරණ මොහොතදී සියල්ල අමතක කරන්න වෙනවා. ඒක නිසා ඒ වෙලාවේදී ගොඩක් සුබ නිමිත්ත තිබුණේ කරාට ගොඩක් ඇබැග්ගයකටපත් වෙන්න වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා ඒ අල්ලගත් ඇල්ලිල්ලේ බැල්ලියකේ බඩේ උපදීද කියන්න බෑ. ගැඩවිලෙක් වෙයිද කියන්න බෑ. මොකක් ඇල්ලුවාද කියලා දන්නේ නැහැ. ඒක නිසා මැරෙන්න ඉස්සරලා නරකද මේ සුභයෙන් ඈත් වීමක් ගැන අපි කියනවා අබිනිෂ්ක්‍මණයක් කියලා. එහෙම නැත්නම් වින්ව යෑමක්, නික්ම යෑමක්. මෙන්න මේ සඳහා සර්වඥාන්සේ දන්නවා මේ එකපාරටම සුභ නිමිත්ත නැති කරන්න බෑ. සුභ නිමිත්ත නැති කරන්න පුළුවන් මධ්‍යස්ත නිමිත්තකින්. උදාසීන නිමිත්තකින්. මෙන්න මේ උදාසීන නිමිත්තර තමයි රූප කර්මස්ථානය කියලා කියන්නේ. ඒක තමයි කායන ප්‍රශ්නාව කියලා කියන්නේ. ඒක නිසා සරුවචනසේ කියනවා උඹට හම්බෙලා තියෙන මේ මනුස්ස කයතම කායේ කායානුපස්සී ගත කරනවා නම් කායේ කායානුව බලමින් මම ඉඳගෙන ඉන්නවා මම හිටගෙන ඉන්නවා මම ඇවිදිමින් ඉන්නවා නිදාගෙන ඉන්නවා මම ආස්වාස් ප්‍රසවාස කරනවා මම වම දකුණු වශයෙන් යනවායි කියලා එහිම හිත පැවැත්වුවොත් අපේ ජීවිතේ නිකන් 3D බලපු එකක් නිකන් 2D වලට ගියා වගේ මොකද්දෝ හේ බාන ගතියක් එනවා ඊට පස්සේ වර්ණ චිත්‍රයක් කළු සුදු චිත්‍රයක් වුණා වගේ ඒ කරගෙන යන වැඩේ මේ රාග විරාග ගතියකට යනවා. මන බඳන ගතියක් නෙමෙයි තියෙන්නේ. කම්මැලි ගතියක්. නීරස ගතියක් මේ හොඳම ලකුණක් තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ වැඩ කරනවා. සුබ නිමිත්ත වෙනුවට උදාසීන නිමිත්තක් මධ්‍යස්ථ නිමිත්තක් හිත ආශ්‍රය කරන්න පටන් ගන්නවා. මෙන්න මේකට තල්ලුවක් මේකට අනුග්‍රහයක් මේකට සප්පාය කරන සැලසීමක් කරන්න පුළුවන් නම් ඒකට සත්පුරුෂයයි කියලා කියනවා. ඒ ඒ කල්පනා ක්‍රමෙට කියනවා යෝනිසෝ මනස්කාරය කියලා. ඒ කල්පනා ක්‍රමයට කියනවා සම්මා සංකප්ප කියලා. භාවනා කරනකොට මේක නොලැබෙන එක නෙමෙයි ප්‍රශ්නේ. අපි ළඟ සම්මා සංකප්පේ නෑ තියෙන්නේ මිච්ඡා සංකප්පේ. අපි ළඟ තියෙන්නේ නෙක්කම්ම සංකල්පේ නෙවෙයි කාම සංකල්ප. අපි මේ සැප ඉල්ලනවා. කහා පාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පළවෙනි ධ්‍යානෙ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අර්ග පෙනේවා මේක පෙනේවා කියලා ප්‍රාර්ථනා කරන හැම වෙලාවකම නික්කම්ම සංකල්ප වෙනකොට කාම සංකල්පෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට කාට හරි පුළුවන් නම් මේ විරාගය නැත්තම් දිවිය එහෙම නැත්තම් නිර්වර්ණ වීම, විවර්ණ වීම, ඒකාකාරී ගතිය බුදුරජාණන් වහන්සේ අවුරුදු 200කට ඉස්සෙල්ලා කරපු වැඩක ප්‍රතිඵලයක්. ඒතියෙද්දිත් මේ කයේම හිත පවත්තන්නේ මේ ආස්වාසයේ මෙහිත පවත්තන්න මේ ප්‍රස්වාසයේ මෙහිත පවත්තන්න ආන්නේ විදිහට වැඩ කරන කෙනාට කියනවා යෝනිසෝමනසිකාරය ඇති කෙනෙක් නුවණින් සලකන කෙනෙක් රැඩිකල් වාදී කෙනෙක් එයා Taman ළඟට එන සංඥාවල සුභ සංඥාව ගන්නෙ නෑ ඒ වෙනකොට මධ්‍යස්ථ සංඥාව ගන්නවා මොකද එක පාටම සුභ සංඥාව එලවන්න බෑ ඒ වෙනකොට මධ්‍යස්ථ සංඥාවට දොර විවෘත කිරීමෙන් සාදර වීමෙන් ගෙටවද්දා ගැනීමෙන් තමයි අර සුබ නිමිත්ත හිමීට හිමීට දුර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නොවෙන එක නෙමෙයි ප්‍රශ්නේ. අපි වෙනකොට පශ්චාත්තාප වෙනවා. අපි ඉන භාවනාව කම්මැලි වේගන යනවා. හිත නීරස වේගන යනවා. නිදිමත වේගන යනවා. එහෙම නැත්නම් මේ වෙලාවේ චෝදනා කර ගන්න එක මහ භයානක අපරාධයක්. සතිය නැතිලයි කිය. මේ සතිය හොඳටම වැඩ කරන වෙලාව සතිය හොඳටම තියෙනවා මේ ආස්වාද ප්‍රසවාසයේදී ආ බලහන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒක පෙනුනට ඒකන ප්‍රමෝදයක් අප්‍රීතියක් අපස්සද්ධියක් සති සම්බන්ධන මොනවත් නැහැ දැන් හරි පෙන්වන තමයි දැන් ඊගාට මොකද්ද කරන්න ඕන කියලා ඒ කියන්නේ අර පේන දෙයට වෛර කරන පේන දේ අව탁සේරු කරන එතකොට පේන්නේ ඒකේ අයෝනිසෝමනසිකාරයක් තියෙනවා. ඉතින් කමඨාන සුද්ධ කළ නැවතරටත් කියනවා. ඔතෙන්ට අනේකත් විශාල ජයග්‍රහණයක්. මොකද ඔය අල්ලලා තියෙන්නේ සුබ නිමිත්තක් නෙමෙයි, මධ්‍යස්ත නිමිත්තක්. ওই නිමිති බොහෝ කොට පැවැත්වීම සඳහා සංකල්ප හදාගන්න. යෝනිසෝමනසිකාරය හදාගන්න. ප්‍රයත්න කරන්න. අනුග්‍රහ කරන්න. එහෙම නැත්නම් සප්පාය කරනු සලසලා දෙන්න. ඉතින් මේ දේ වෙනවා කියන එක මේ දවස් 6-7ක් ඇතුළත වෙයිදෝන වෙයිදෝ කියන එක කොහොමඩක්වත් කල්ලාතෝ කියන්න බෑ. ඒ වගේම ආරයට වෙනවා මෙහාට වෙනවයි කියලා කීමේ හැකියාවක් අපි කිසිම කෙනෙකුට නැහැ. සර්වඥාන්සේට පමණක් ආශය අපසේ ඥානය තියෙන නිසා දන්නවා මේ මිනිස්සයා මේ මතුවෙන ඒකාකාරීකම රාගයේ දුර්විමක් වශයෙන් දැනගන්නවා. සුබ නිමිත්ත දුර්විමක් වශයෙන් දැනගන්නවා. ඒ නිසා එයා අමාරුවෙන් නමුත් පරියන්කේ තව තප්පරයක් දෙකක් සක්මනීති තව තප්පරයක් දෙකක් ගත කරගෙන කොහොම හරි එතන එතන මතුවෙන ඒ ස්පර්ශය එතන එතන මතුවෙන මේ වම පාය තැබීම දකුණු පාය තැබීම ආස්වාද ප්‍රසවාසයේ ගත කරන්න උත්සාහ කරනවා කරනකොට කරනකොට යාට බාහිරේ කාම වස්තු සහ කාම සංඥා නොලැබී ගිහිල්ලා තියෙන බවවත් තේරෙන්න ගොඩාක් බහුසුත භාවය ඕනේ මම මේ අරමුණේ හිත පවත්තන යම්තා කාලයක් තියෙනවා නම් ඒ කාලේ ග්‍රාම සංඥාව නැහැ, ස්ත්‍රී පුරුෂ සංඥාව නැහැ, හරකා බාන පිළිබඳ සංඥාව නැහැ, රත්තරන් මිනිමුතු ගැන සංඥාව නැහැ. මම ඉන්නේ මේ අරමුණේ මේ අරමුණේ රාගෙ නැහැ. මේ අරමුණේ සුබ නිමිත්තක් නැහැ. ඒ නිසා මම මේ අරමුණේ ඉඳ ඉඳ ඉඳ අර ඒසා විශාල එහෙම නැත්නම් දන්දා බින් දන්ද විරාගි බොහෝ අමාරුවෙන් දුරු කළ යුතු රාගේ දැන් ප්‍රයෝගයෙන් දුරු වෙනවා. ඒ ප්‍රයෝගය තමයි Tamanට වැටෙන්නේ අරමුණේ හිත පැවැත්ීමේ දක්ෂකම වැඩි වෙන්න වැඩි වෙන්න අර දුරුවන් කරන්න අමාරුවත් තෙල් කුණු ගෑවුනා වගේ තියෙන මේ රාගය සහ රාග සංඥා එමීට දුර හැබැයි මේ යෝගාවචරයට මේක මා තුළ සිද්ධ වෙන්නේ මේකයි කියලා දැනගන්න බැරිකමද කියනවා අයෝනිසෝ මනසිකාරය. එතන වෙන වෙන වෙලාවෙ දන්නවනම් මේ නීරස වුණත් දැන් තියෙන සුබ නිමිත්තක නෙවෙයි මධ්‍යස්ථ නිමිත්තක හැබැයි ඒක ප්‍රත්‍යක්ෂයක්. මේ ආස්වාස් කරනවා කියන එක හිතවිල්ලක්වත් මායාවක්වත් හීනයක්වත් නෙවෙයි. අස්පනා පිට වෙන දෙයක්. ඒ නිසා මේ ආස්වාසේ බව දන්න ගතියේ තියෙන කතාවක්. මගේ හිත කාමේ නෙවෙයි තියෙන්නේ. කාම සංඥාවේ නෙවෙයි තියෙන්නේ. මේකට හිත පවත්වන්න බැරිකම නිසා තමයි සුබ නිමිත්තර තියෙන කෑදරකම නිසා තමයි අපි ආස්වාස් ප්‍රසවාසයේ පැත්තක දාලා සද්ද දිගේ, වේදනා දිගේ, පිටිවිලි දිගේ යනවා. නැත්තම් කියනවා මේ ආනාපානේ බලාිනකොට කම්මැලි. නීරසයි. ඒකාකාරී. ඒ නැත්නම් හිත දන්නේම නැහැ සංගවි ගත්තයි කියලා. මෙන්න මේ කරන වැඩපිළිවෙලට අනිත් පැත්තට ලැහත් වෙලා යනවනම් ඒකට කියනවා යෝනිසෝ මනස්කාරය කියලා නෝනින් සලකනවායි කියලා. එහෙම නැත්නම් විප්ලවීය කල්පනාවක් තියෙන්න ඕනේ. මායя මොන විදියෙන් කෙලස් දෙන්න හැදුවත් බුදුරජාණන් වහන්සේ නික්ලේශී බව හරියට තමන්ට දැනෙන මේ උදාසීනකම හරහා නීරසකම හරහා ඒකාකාරීකම හරහා දැන් මට උගන්ලා දීලා තියෙනවා දැන් මම මේකට අනුග්‍රහ කරන්න ඕනේ වැඩි වේලාවක් මේ මධ්‍යස්ථ අරමුණේ හිත පවත්තන්න ඕනේ කිව්වොත් ඒ කෙනා යාට සුබ නිමිති නොවනව නෙවෙයි ඒ එන සුබ නිමිත්තට යෝනිසමනස්කාරය යොදලා සුබ නිමිත්තට අනුග්‍රහ කරන්නේ නැතුව මධ්‍යස්ථ නිමිත්තට අපි කියන මූල කර්මස්ථානෙට වැඩි වැඩි ඇසුරු කරන්න පටන් අරගත්තොත් අපි ළඟ තියෙන දැනුම, අපි ළඟ තියෙන ක්‍රම සහ විදි, අපි ළඟ තියෙන උනන්දුව හොඳටම ඇති. ඔකට කිසිසේත්ම අපි ධර්ම දැනගෙන ඉන්න ඕන කමක් නැහැ. ඔකට කිසිසේත්ම පැවිදි වෙලා අරණ්‍යගත වෙන්න ඕන කමක් නැහැ. ඔකට කිසිසේත්ම උපසම්පදා ඕන කමකුත් නැහැ. ඔකට කිසිසේත්ම බෞද්ධ වෙන්න ඕන කමකුත් නැහැ. ඔය තියෙන දැනුම ඇති වෙලා තියෙන අපි කොහොම කෙරුවක්වත් සුබ නිමිත්තට කඹරනවා. කොහෙන් හරි සුබ නිමිත්තක් දාගන්න හදනවා. ඒ නිසා භාවනා කරනකොට අරකෝ ඉල්ලනවා මේක ඉල්ලනවා. ඒ ඉල්ලන හැම දෙයකින්ම කරන්නේ අර නික්ලේශී தത്വයට ගරහලා නික්ලේශී தത്വයට අනදර කරලා සුබ නිමිත්තට ප්‍රේම කරනවා. ඒ භාවනා කරන එක නා කරන්නේ සුබ නිමිත්ත එනකොට යෝනිසමනසකාරයෙන්ගේ පැත්තක දාලා භාවනාව කරගෙන යනවා. ඒකට උපමාවක් විදිහට මතක් කරන්න පුළුවන් ওই රට්ටපාල ස්වාමීන් වහන්සේ කියපු ගාතාවක් උන්වහන්සේ අම්මගේ අප්පගේ හතර වර්ගයෙන් බූදලේ 80 කලක් පමණ ධනෙ තියෙන එකම පිරිමි දරුවා. ඒ නිසා අම්මලා තාත්තලා කොහොමඩක්වත් කැමතිුනේ නැහැ පැවිදි වෙන්න. නමුත් මෙයා පස්චිම භවික භාග්‍යවන්තයෙක් නිසා මේ ඔක්කොම මාරාන්තික උපවාසයක් කරලා අම්මගේ තාත්තේ කැමැත්තරන් ගිහලා රහත් වෙනවා. රහත් වෙලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න සවැත්නුර ආපු වෙලාවේ ඒ අම්මයි තාත්තයි ඉන්න සිටුමැදුර තියෙන වීදියේ පින්නපාතේ වගේ. පිටපත් බලනකොට ඒ gederin හාමුදුර කෙනෙක් දකින්නකොට ගහලා එලවන තරම් තරහයි. අපේ පුතා නැති උනේ මේ ශ්‍රමණ මේ මේ තාකේ ශ්‍රමණයා කරපු වැඩේ තමයි කියලා පින්ඩපාතයක් දෙන්න තියා දොර අරින්නෙත් නැහැ. ඉතින් මේ හාමුදුරුවෝ ගේ පහු කරන යනකොට පිටිපස්ස දොරෙන් දාශියක් ඇවිල්ලා ඊයේ රෑ කුණු වෙච්ච රොටි වර්ගයක් විශ් කරන්න ගියා. එතකොට ඒ ස්වාංශය අහලා තිනවා ඒ දාශිට කතා කරලා නැගිටිනකොට විශ් කරනද ගෙනියන්නේ. ඔව් ආයෙනම් මගේ පාත්‍රයට දාන්නයි කියලා. මේ අම්බණ්ඩි පාත්‍රයට දානකොට දැක්ක මේ මගේ ස්වාමි පුත්‍රයා නේද කියලා. ඊට පස්සේ අම්මලා දාතර කිව්වට පස්සේ ඒගොල්ලෝ පිටිපස්සෙන් අබාගෙන ගිහිල්ලා එදා දාන දෙන්න හම්බ වෙන්නේ පහුවෙන්ද දානෙට ආර්දනා කරලා ඒ රට්ටපාල කුමාරයා සිටු පුත්‍රයාට අඹුව පස් දිනක් ඉඳලා තියෙනවා. වස්තුව මෙච්චර තිබිලා තියෙනවා. ඉතින් අම්මා කරලා තියෙන දේ අර අඹුව පස් දිනාටම හොඳටම ගිහි කාලේ කැමැති ආකාරයෙන් අඳලා වස්තුව ගෙනල්ලාම දෙපැත්තේ ගොඩ ගහලා මැදින් ආසනයක් පනවලා තිබුණා පින්න පාතේ කරා. ඉතින් ආවට පස්සේ අම්මයි තාත්තයි සුබ නිමිත්ත පෙන්වනවා. දැන් අම්මගේ බුදලි මේ පැත්තේ, තාත්තගේ මෙහෙදි මේ පැත්තේ. ඊට පස්සේ අර පරණ අංගනාව පස්සේ නැවිලි වෙලා ඉතින් අහනවා මම ලස්සන නැද්ද? ඔය භාවනා කරන සුරංගනාවේ බලාපොරොත්තු වෙන්නද? මට පිළි ලස්සන දේ සුරංගනාවියෝ දැක්කද? ඇවිල්ලා සුබ නිමිත්ත පාරකට මේ රටපාල හමුදෝ කියලා දෙනවා නංගී මම එහෙම එකට නෙමෙයි භාවනා කරන්න කියලා අර පරණ ගෑණිට නංගි කියනකොට ඒ වාද්‍ය නම කලන්ති හැල්ල වැටෙනවා කියලා පොතේ දීලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මේ සුබ නිමිත්ත පෙන්න පෙන්න හිටියොත් මම පින්ඳ පාත යනවා. මට 12ට ඉස්සලා දාහනේ වළඳන්න ඕනි කියලා දැසේ අම්මයි තාත්තයි දැන් මේ එකකින්වත් ගත්තේ නෑ සුබ නිමිත්ත. දාහන ටික වළඳලා බණට මොකද්ද කියන්නේ? රටබල හම්ද්‍රෝ කියනවා මුව වැද්දෙක් මුව එකල්ලන්න උගුලක් අටවලා තියෙනවා. දක්ෂමුවෙක් ඇවිල්ලා ඒ මුව උගුලේ තියෙන හැම කාලා උගුල ගස්ස ගන්න නැතුව යන දිහා හැම උගුලට උපු වැද්දා කඳුළු පිරි දෙනතින් බලාන ඉන්නවා කියලා ගෙදරින් පිට වෙලා යනවා. ඒ නිසා හැම යෝගාවචරයකටම හැම කැපයි. සුබ නිමිත්ත කැපයි හැබැයි යෝනිසමනස්කාරයෙන් පාවිච්චි කරනවා. මතක තියාගන්න ඕක ඇතුලේ බිලියක් තියෙනවා. gediya pitin කෑවොත් අන්තිමට මාළුවා කොක්කේ. බිල්ලිය ටික ටික කෑවා නම් ඇතුලේ කොක්ක ළඟට එනකොට තේරෙනවා. එතකොට මේ මාළුවා යෝනිසමනසිකාරය තියෙන මාළුවෙක්. අපි කරන්න හදන්නේ අල්ලපු ගෙදර ගන්න ඉස්සලා අපි gediya පිටින් කණ්ඩ හදනවානේ. කාපු ගම මාළුවා කොක්කේ අnder ගොඩ ගත්තට පස්සේ ගැහෙන එක විතරයි ඉතුරුලා තියෙන්නේ. ඒ නිසා බුදුචර්යනාංශය සඳහන් කරනවා මේ සුබ නිමිත්ත විශේෂයි අයෝනිසමනසිකාරයට අහුණාන සුබ නිමිත්ත ඇතුළේ තියෙන හැම කරුණක්. සුබ නිමිත්ත කෙරේ යෝනිසමනසිකාරයේ තියෙනවා නම් එයා සුබ නිමිත්තත් ඇසුරු කරාට කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසෙන්නේ නැහැ. ඒකට කියනවා යෝනිසමනසිකාරය. ඒ ප්‍රයෝග ඥාන කියලාත් කියනවා. ඒකට කියනවා රැඩිකල් වාදී අදහසක් තියෙන්න ඕන කියලා. ඒ නිසා භාවනා කරාට මේ බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන ස්වරූපයෙන් අපිට වෙත පැමිණෙන ප්‍රශ්න දේවල් ප්‍රශ්න කරගන්නත් පුළුවන් අපිට ඒක ඕන භාවනාවට අරමුණු කරගන්නත් පුළුවන්. ආනේ ඒක දන්නවනම් ඒ කෙනා එයා දන්නවා මේ පාරේ බොරුවලවල් තියෙනවා වැටුනොත් අමාරුවේ බොරුවල පන්නගෙන ගියාම බොරුවල දන්නේ නැති මිනිස්සයා බය වෙනවා මේ මිනිසා යන්නේ අමාරු තැනක් කියලා. එහෙම නැත්නම් නපුරු තැන ඇත්තටම නපුරු. නමුත් මම දන්නවනම් පාර ප්‍රශ්නයක් නැහැ. දැන් මේ මේ බල්බ් වැඩ කරන විදුලිය 230 අත ගෑවොත් වදිනවා මැරෙනවා. දක්ෂ විදුලි ශිල්පියෙක් ඒක පාවිච්චි කරනවා ෆෑන් එකක් ඔන්න ෆෑන් එකක් හරකනවා ලයිට් එකක් ඔන්න ලයිට් එකක් ගන්නවා ෆ්‍රිජ් එකක් ඔන්න ෆ්‍රිජ් එකක් දානවා මෝටර එකක් ඔන්න මෝටර දාන මේ කරන්ට් වද්ද ගන්නෑ එතකොට හරි මෝඩෙක් ගිහිල්ලා අත දැම්මොත් කරන්ට් වද්ද ගත්තොත් ඒක ආය ආදාහනය කරන්න ඕනේ නැහැ එතනම ඉවරයි නිසා විදුලිය කියලා කියන්නේ නරක දෙයක් නෙවෙයි හරියට පාවිච්චි කරන්න දන්නවා. ඒ නිසා මේ ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස වල කිසිම කෙලෙෂයක් නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් පාවිච්චි කරන්න දන්නවා. ඒක නිසා සරුවචනanse සඳහන් කරලා තියෙනවා මේ මේ සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් පාවිච්චි කිරීම නිසා ඒක නූපන් කෙලෙස් උපදවනවා. උපන් රාගය වැඩි දියුණු කරනවා. යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් දැන් මම මේ හැම කන්නේ බිලියත් එකයි. ඒක නිසා මට බේරුමක් නැහැ. ඒක නිසා මට රාගය ඇති නොවීම පිණිස කටයුතු කරන්න ඕනේ කියලා සමත උපක්‍රමයක් විදියට මේ සූත්‍රයේ ඊගාව පටිනිද්දේශයේදී සරුවචාන්ස වෙනවා අසුබ නිමිත්ත වඩන්නේ කියලා. රාගය ඇති වෙන්නේ යම් වස්තුවකට නම් ඒ වස්තුව ඇසුරු කිරීමෙන් උන්මාදක වෙන විදිහේ හිත මන්මත් කරන විදිහ රාගයක් එනවනම් ඒ කෙනා කල්ැතුවම අසුබ නිමිත්ත වඩලා ඒ රාගය ඇති කරන සුබ නිමිත්ත පැත්තට නොයා බේරගන්නයි කියලා කියනවා. වෙන විදිහට කියනවා පෙට්‍රෝල් තියෙන තැනකට දී පෙට්‍රල් ගහන ෂෙඩ් එකකට සිගරට් බට් එකක් කරන් යන්න එපා. ලයිටරයක් පත්තු කරන්න එපා. එතකොට බක්කාලා ගිනි ගන්නවා. පෙට්‍රල් වලට ගින්දර තියන්න ඕනේ නැහැ. කිට්ටු කරනකොට පුපුරනවා. එහෙමනම් දැනගන්න ඕනේ මේ වගේ තැන් වලට දැල්වෙන සිගරට් එකක්, ගිනි පෙට්ටියක් ගහන්න යන්න එපා. ඒ වගේ කියනවා තමන් ළඟ අධික රාගය තියෙනවනම් අසුබ නිමිත්ත වඩා. අසුබ නිමිත්තත් මේ කයෙම තමයි තියෙන්නේ. මේ කෙස් ගහක් ලොම් ගහක් දතක් නියපොත්තක් හමක් අරගෙන ඒකේ තියෙන ඒ දිසා సంతාන ඕකාශ ආදී වශයෙන් මේ කෙස් ගහ කරගත්තොත් නැත්නම් දතක් කරගත්තොත් ඒකේ හැඩේ ඒකේ ගඳ පිහිටලා තියෙන තැන ඒ ආකාරය මේ කුට්ටම ඇතුලේ දාපකොට නම් දන්ත කල්යාණේ කියලා කියනවා. එකක් ගල්වලා ගත්ත දවසේ අන්න තේරෙනවා කල්යාණේ. ඉතින් අර කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කියනවා දතප්පනෝ කාලා තියෙන වෙලාවද ඩෙන්ටිස් කෙනෙක් ගාවට ගිහිල්ලා දන්ත වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා කට ඇරලා ඉතින් අඬු දාලා කට අරවනවනේ. අරවල වෙලා ගහක් ගලවනවා වගේ ඔක් ගලවලා අර වීදුරුව උඩ තිබ්බට පස්සේ ඕක ආයෙත් තිබුරු තැනම තියාගන්න කිව්වොත් මොකද වෙන්නේ? ගලවපු දත ආයෙත් කටේ දාගන්න කිව්වොත් එන්නේ දතගත දත ගැන දත යුත්තේ ඒක තමයි. ආයෙනම් අම්මා මුත්තා කිව්වත් අර කුණු වෙච්ච දත ආයෙ කටේ දාගන්න බෑ. හැබැයි මීට මොහොතකට කලින් මැද මැද දන්ත කල්යාණය කියලා අපි ඇඩ්වර්ටයිස්මන්ට් වලට hina වෙනවා පනාව වගේ. ඔන්න මේ දත් පේතෙන් මැද්දොත් මෙන්න පනාව. අපි ගැලෙව්වට පස්සේ ආයෙ කටේ දාගත්තොත් එහෙනම් මේකේ ගහක් ලෝ බොහොම සුන්දරයි. හැබැයි සුප් එක තියනවා දැක්කම. නැද්දකින් කියලා හිතෙනවා. අන්නේ විදිහේ මේ ඕනම දෙයක සුබ නිමිත්ත අසුබ නිමිත්ත ගන්න දන්නවනම් රාග නිශ්චිත චර්යාට මේ කයෙම දෙතිසක් කුණප දෙතිසක් අසුචි අසුචි කියන වචනේ පාවිච්චි කරන්නේ අසුචිනෝ පච්ච වෙක්කති එහෙම කරලා හිත බේරගෙන එයාට ඒ තද රාගෙ තිබුණත් තද කාමෙ තිබුණත් මධ්‍යස්ථ අරමුණට හිත යෙදීම, කයට හිත යෙදීම, ආස්වාද ප්‍රසආර හිත යෙදීම, කල්දාකවත් සුබ නිමිත්තකට යන්නේ ඒක නිසා මේ අඤ්‍යතිත්‍ය සූත්‍රයෙන් අපිට ගන්න තියෙන පාඩම් මෙච්චරයි මේ අපි සුභය කියලා හිතාන సౌందර්යය කියලා හිතාන නව නිර්මාණ කියලා හිතාන ප්‍රගතිශීලීත්වය කියලා කෙලවරක් නැතුව කෙලස් එකතු කරනවා ඒක පොඩි වැරද්දක් වුණත් අයින් කරන්න බැරි කොහොල්ල ගුලියක් වෙනවා. ඒසා විශාල මෝහපටල රාශියක් තිබුණත් මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම කියන මේ උපක්‍රමය හරහා අර අමාරුවෙන් අයින් කරන්න පුළුවන් කෙලෙසයට විකල්පයක් අපි දෙනවා. ත්‍රිචා මේ වැඩමුළුවේදී අපිට වැඩි තාක් වෙලාවක් පුළුවන් තරම් වෙලාවක් වර්තමාන හිත පවත් ගන්න පුළුවන් නම් Tamange කයෙම ඒක උරගා බැලිය හැක්කක් ප්‍රත්‍යක්ෂ කළ බැලිය හැක්කක් වර්තමාන කයේ පවත් ගන්න පුළුවන් නම් ඒ ඊටාම අමාරුවෙන් දුරු කරන්න ඕනේ අල්පසාවද්‍ය වූ රාගය දුරු කළ හැක්කක් බවට එක තප්පරයක් එක විනාඩියක් පුරුදු කරපු එකනට වැඩෙනමනේ විශාල ධර්ම රාශියක් සද්ධාව දියුණු වෙනවා වීර්ය දියුණු වෙනවා සතිය දියුණු වෙනවා සමාධි ප්‍රඥාව අනේ වීර්ය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම මේ පළවෙනි ප්‍රයත්නයේ දියුණු කරපු එකනට තමයි ද්වේෂය පිළිබඳව දැනගන්න පුළුවන් වෙන්නේ ඒක මහා සාවද්‍යයක් හැබැයි ඉන්දිය ධර්ම දියුණු කරපේ කරන්න පේනවා ඒක ගලවලා දාන්න ලේසියි. මොකද එතන තියෙන්නේ පටිඝ නිමිත්ත. ඒක ආශ කරන දෙයකට නෙමෙයි අපිට ද්වේෂය ඇති වෙන්නේ. ඒකෙන් වෙන් වෙන්න ලේසි අපට. සුබ නිමිත්තෙන් වෙන් වෙන්න බෑ. ඒක නිසා ද්වේෂය වෙන් කරලා ගත්තොත් නම් ඇත්තට මේක මම යකා තමයි. බොහොම අමාරු. නමුත් රාගයට පිළිබඳ සෑහෙන උත්තරයක් දීලා සතිය වඩ아가න කායගත සතිය ඇති කරන රූප කර්මස්ථානේ දිනු කරගත් එක්කනට ද්වේෂත් එක්ක වැඩ කරන එක ලේසියි. නමුත් එහෙම නැතුව ගියොත් ද්වේෂට අපි යට වෙනවා. රාගය හරහා ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගෙන අපි ද්වේෂයට වැඩ කරන්න ගියොත් අපිට ද්වේෂය යට කරගෙන යන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න ਸਰවචනාංශය යමක් ඉදිරිපත් කරනවා නම් ඒ ඉදිරිපත් කරන රටාවක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලේ යනකොට තමයි ਸਰවචනාංශය ඉදිරිපත් කරන කාරණා මල් මාලයක් වගේ ඇමිනිලා එන්නේ. අතනින් මෙතනින් අහුලන්න ගියොත් අපිට පේනවා අපි දන්න දේවත් එක්ක විරසක වෙන ගතියක්. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සුබ නිමිත්ත හරහා තමයි අපි මේ උනන්දුව කියන එක ඇති කරන්නේ. සුබ නිමිත්ත නැති වෙච්චාම එන වචනයට දරුවචනේ දාන්නේ කලකිරෙනවා කියන වචනේ. සුබ නිමිත්ත තියෙන තාක්කල් හිත උනන්දුව පිප්පිලස් කට කනේ ධානය hina වෙනවා. සුබ නිමිත්ත නැති වෙනකොට කලකිරීම කියන වචනේ එනවා. ඒකට සංවේග කියන වචනත් අපි පාවිච්චි කරනවා. සුබ නිමිත්තට නේද මෙතෙක් කල් දාසකම් කරේ. මේ සුබ නිමිත්ත නිසා නේද කරන හරියක් ජඩකම් කරේ. මේ සුබ නිමිත්ත රැයට කරලා මේ ඔපේලා දවල්ට මහත්ෙක් විදියට නෝන කෙනෙක් විදියට උපාසක උපාසිකාවක් පෙන්වන්න නේද මන් නැටුවේ. නමුත් මෙතන යටිපහුවෙන්නේ වැරද්දක් නේද කියලා සංවේගය පහළ වෙච්ච වෙලාවේ අපි සිංහල දාලා තියෙන කලකිරණයි කියන වචනේ මේ සංවේගය තුල තියෙන විශාල ජවයක් විශාල වේගයක් ඒක මේ සුබ නිමිත්තෙන් ළඟන යන අල්ලපු ගෙදෙට්ට ඉක්මන් වෙලා දුවන ජවය නෙවෙයි වෙන ජවයක් මේකේ තියෙනවා ඒක දන්න නිසායි සරුවචනන්සේ කියන්නේ මේ බණ අහනකොට ඕපනයික ගුණයක් මතුවෙනවා මේ රාගේ දුරු කිීමේ කටයුත්ත මම මගේ පණ එපා කියලා මම කරනවා කියලා ගැම්මකුත් තියෙනවා ඒක ඉන්නේ හරියන කෙනාට යෝනිසමස්කාරය තියෙන කෙනාට සද්ධර්මයේ සත්පුරුෂ ධර්ම තියෙන කෙනාට තමයි. ඒ නිසා හැම වෙලාවෙම කාමයේ දිහාවට තියෙන කෑදරකම එහෙම නැත්නම් මේ එක එකක් පරයාගෙන යන්න ඕනේ ගතිය නව නිර්මාණ ශිල්පයේ බුදුරජාණන්සේක උත්තරයක් තියෙනවා. ඒ උත්තර කියන්නේ සංවේගය කියලා. භාවනා කරගෙන යනකොට යනකොට අපිට ඒ සංවේගය පහළ වෙනවා අපි මෙතෙක් කල මොකද කරේ? අපි කාටවත් දුන්නේ මොන ආදර්ශයක්ද? අපිට අපේ අම්මලා තාත්තා අනුකම්පාවෙන් මෛත්‍රිය මොනවද උගන්වලා තියෙන්නේ? අපි අපේ ගෝලේ ඉන්න මොකද්ද ඉගැන්වුවේ? ආන ওই ටික තේරෙනකොට තේරෙනවා මේ සංවේගය පහල කරගෙන ඒක අපිට හරවන්න බෑ. තමන්ට පුළුවන් ප්‍රමාණය වර්තමාන චිත්තක්ෂණයේ බේරා ගැනීමෙන් අන්තිමට අර සියලු දේටම උත්තර දෙන්න පුළුවන් මොකද්ද කම්පන වේගයක් ඒ පුද්ගලයා තුළ හැදෙන. ඒක උඟාක් කල් ගියාට පස්සේ සිද්ධ වෙනවා මේ වගේ වෙලාවක ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීමෙන් කරන්නේ පස්සට සිද්ධ වෙන ඒ සුබ කම්පන වේගය ඇතිවීමට අවශ්‍ය කරනා වූ වර්තමාන මොහොත වර්තමාන මොහොත එළඹ සිටීම සතිය දැනට නොතේරුණත් දැනට ඒක පිළිබඳව සාක්ෂියක් ප්‍රත්‍යක්ෂයක් නැති වුණත් සද්ධා මාර්ගයෙන් කරගෙන යන්න කරගෙන යනකොට කවදාහරි ඒක සාක්ෂාත් කරන්න මැරෙන්න ඉස්සලා පුළුවන්. ඒ නිසා සීල දිනාටම මේ ධර්ම දේශනාව තමන් කරගෙන යන වැඩේ නීරස වුණත්, කරගෙන යන වැඩේ ඒකාකාරී වුණත්, කරගෙන යන වැඩේ මන්දෝත්සාහය කරන වගේ පෙනුණත් දුවට මතක තියාගෙන ඉඳ ਸਰවචන්සේ පෙන්නන ප්‍රතිපදාවක් දිගේ අපි යන්නේ කෙලෙසයි දුරු වෙන්නේ සංවේගයයි මතුවෙන්නේ අනිවදියා යෝනිසමංසකාරයෙන් බලන් අපිට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත්නම් දේශනාවලියේ දෙවැනි දේශනාව මෙතනින් સમાપ્ત කරනවා සියලු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා